හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා වෙන් කරගත්ත කාලයයි සීලමු දෙනා ඒ සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පාතමු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අභුත්වා භික්කසී භික්ඛු නහි බුත්වාන භික්කසී බුත්වාන භික්කසු භික්ඛස්සු මා තං කාලෝ උපච්චගාති තී ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළු තියෙන කාලේ හැමදාම මේ භාවනා වැඩමුළුවේ දෛනික කාලසටහනේ ඒකාංකයක් විදිහට මේ වගේ ධර්ම දේශනාවක් ඉදිරිපත් කරගන්නවා මේ භාවනාවට දක්වන සුත්තමය අනුග්‍රහිතයක් විදිහට ඒක භාවනා කරන අයට එක විදිහකට තොරතුරු සැපීමක් කරනවා අනිත් පැත්තෙන් නොදන්න දේවල් ලබා දීමෙන් තොරතුරු සැපීමක් කරනවා දන්න තොරතුරු පෙළ ගැස්වීමක් කරනවා සැක සංකා දුර්වීමක් කරනවා ආන්නේ විදියට තොරතුරු සැපීමක් අවශ්‍යයි මේ භාවනා වැඩමුළුවක් කරද්දී ඉතින් ඒක සරුවචනාංශ විසිනුත් අනුග්‍රහිත සූත්‍රේලා අනුග්‍රහයක් විදියට දක්වලා තියෙනවා ඉතින් ඒ සඳහා භවනා කරන අයත් තමන්ගේ කාලසටහනෙන් යම් ප්‍රමාණයක් ඒ සුතමේ ඥානෙ වැඩි කර ගැනීමට, චින්තාමේ ඥාන වැඩි කර ගැනීමට ඒ සඳහා කාලය වෙන් කරනවා. ඉතින් ඒ සඳහා අපි සාමාන්‍යයෙන් ඒ විපස්සනාවට ගැලපෙන භාවනාවට ගැලපෙන ධර්ම කොටාසයක් තමයි ඉදිරිපත් කරගන්නේ. මේ උංගාවක් වෙලාවට සූත්‍ර පිටකයේ විවිධ තැන්වල ඉතිර පැතිර විසිර පවතින ධර්ම කොටස් සාමාන්‍ය ආධ්‍යාත්ම ජීවිතේ නැත්නම් ආගමික ජීවිතේ ගත කරන කෙනෙකුට සමාට ඇහෙන්නෙත් නැහැ ඒව ගැන ඉතර සලකන්න වෙලාවක් එන්නෙත් නැහැ නමුත් අර භාවනාවක් කරන වෙලාවේදී ඒක අත්‍යවශ්‍යයි ඒ නිසා අපි මේ වගේ දේවල් මතු කරලා ඉදිරිපත් කරනවා ඉතින් අපි මේ භාවනා වැඩමුළුව සඳහා ඉස්සරහින් තියාගත්තේ සමිද්දි සූත්‍රය ඒ සමිද්දි සූත්‍රය සරුවචන් වහන්සේ වැඩ ඉන කාලේ ධර්මාන ජීවමාන කාලේ වෙච්ච සංසිද්ධියක් ත්‍රිපිටක ත්‍රිපිටකනේ විශේෂම සංගීතීකාරක ස්වාමින් වහන්සේලා විසින් පළවෙනි සංගීතයේදී මේක සංයුත්ත නිකායලා තමයි සංග්‍රහ කරලා තියෙන්නේ. ඒක දේවතා සංයුත්තේ කියන පොතේ සඳහන් වෙලා තියෙනවා. අපි ඇත්තටම මේ වැඩ කරන්නේ ඉදිරි මුණ දීලා තියෙන්නේ ඉදිරිපත් කරන තියෙන 50 වෙනි භාවනා වැඩමුළුව 49 දිත් අපි මේ සූත්‍රෙමයි ඉදිරියෙන් තියාගත්තා. අපිට ඒකෙදී ඒ සූත්‍රේ නිම කරන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මේක ඒ තමිද්දි සූත්‍රයේ දෙවෙනි කොටස වශයෙන් අපිට නම් කරන්න පුළුවන්. ඉතින් කෙසේ නමුත් අලුත් පිරිසක් සම්බන්ධ වෙන්න නිසා කීපාර තරම් විස්තර වශයෙන් නැති වුණාට ඒ සූත්‍රයේ ආරම්භය නිදානය මතු කරගන්න ඕනේ අපිට සූත්‍රයේ සාර කොටසට බර සාර කොටසට බයින්නේ ඉස්සර වෙලා. ඒ නිසා අපි මේ සූත්‍රයේ පසුබිම නිදානේ මතු කරගත්තොත් සරුවචනanse වැඩ ඉන්න කාලේ හොඳම තරුණ වයසේ පැහැබර පෙනුම ඇති මේ සමිද්දි කියන තරුණයා පැවිදි වෙලා මහානදම් පුරනවා සමිද්දි ස්වාමීන් වහන්සේ විදියට. එතකොට රජකහනුවර වෙනවන රාමී කිට්ටුව දැනටත් තියෙන ඔය තපෝදාවණය ඒක උනුදිය ගංගාවක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඒ උණුදිය පැම් පහසු කරලා නාලා ඇඟ වේලඬ අඳනේ විතරක් ඇඳගෙන යූරේ අවුව තපිනවා ඇඟ වියලවා ගන්න යන අදහසෙන් අන්නේ වෙලාවේදී අහසේ පැන නැගිච්ච దేవතාවෙක් මෙන්න මේ අපි දවසේ ධර්මදේශන මාතෘකාවට සපයගත්ත ගාථාව ඒ ස්වාමීන් වහන්සේට මතක් කරනවා අබුත්වා භික්ඛසී බික්ඛු නහි බුත්වාන භික්ඛසී මහණ උඹ මේ කාම සැප විඳින්න නැතුවයි මේ මහානකම් කරන්න පටන් අරගන්නේ උඹට මේ කාම සැප පිළිබඳව බුද්ධියක් බින්දපු ගතියක් නැහැ ඒ නිසා බුත්වාන භික්ඛසු භික්ඛසු බුත්වාන භික්ඛ භික්ඛසු ඒ කාම සැප විඳලා ඉවර වෙලා ඔය මහානකම් එහෙම නැත්නම් භික්ෂාවෙන් යැපෙනවා කියන එක බින්දපාතෙන් යැපෙනවා කරපන් කාලෝ තං උපච්චකා කියලා ඔබට ලැබිච්ච මේ මා තං කාල උපච්චකා Tamanට ලැබිච්ච මේ වටිනා ජීවිතේ හොඳ තරුණ වයස ඉක්මවා ගන්න එපා. ඒකෙදී කල යුත්ත කරපන්. ඒ කියන්නේ කාම සැප විඳපන් කියන එක මේ దేవතාවා කියනවා අර භද්‍ර යවුන වයසේ ඉන්න මේ ස්වාමීන් වහන්සේට. එතකොට ඒ ස්වාමීන් වහන්සේ దేవතාවට කියනවා කාලෝම යන්න ජානාති චන්නෝ කාලෝ නදිස්සති මන් දන්නේ නැහැ මං කවද්ද මැරෙන්නේ කියලා ඒක නිසා මට මරණය අහවල් දවසේ කියලා මට පැහැදිලි නෑ ඒ නිසා අබුත්තා බික්ඛාමි අබුත්තා බික්කසි බික්ඛාමි මම කාමසප නොවිඳම භද්‍ර යවන වයසේදීම පැවිද්දට ඇවිල්ලා මේ භික්ෂාවේ හැසිරෙනවා එහෙම නැත්නම් මහානකම් කරනවා නැත්නම් මේ පින්නපාති කරගෙන යැපෙනවා මම කාමසප්ප නොවින්ද ඒ විදියට මහානකම් නැත්තම් අපි කිව්වොත් Brahmacharya එහෙම නැත්තම් මේ කියන යෝග ජීවිතයට බැස්සේ මම මැරෙන වෙලාව මම දන්නේ නැහැ ඒක මට වැහිලා තියෙන්නේ ඒ නිසා මාමං කාලෝ උපච්චකා මට ඒ වගේම අදහසක් ආවා අනේ මේ ජීවිතේ වටිනාම කොටස ඉක්මවලා මහානකම් කරන්න ගියොත් භාවනාවට ගියොත් ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. කරනවා නම් කරන්න ඕනේ මේ කාලෙමයි. ඒ නිසාමයි මම මේ භද්‍ර යවුණේ ඉඳලා භද්‍ර යවුණ වයසේදීම පැවිද්ද ලැබුවේ කියලා අරගේ අනිත් පැත්ත ඒ දේවතාවට පෙන්ලා දෙනවා. බොයි කියන කාලේ මම දන්නේ නැහැ. උඹ කියන කාලේ මට වැහිලා තියෙන්නේ මේ විදිහට කියනනම් බලා හිතනවා හැම කෙනාටම ජීවිතේ තුන් යාමයක් ලැබෙනවා තරුණ කාලේ මධ්‍යම වයස සහ වයසක කාලේ කියලා. නමුත් එහෙම එහෙම නැතුව තරුණ කාලෙම මරණ අවස්ථාවල් තියෙනවා. මධ්‍යම කාලේ මරණ අවස්ථාවලුත් තියෙනවා. වයසට ගිහිල්ලා මරණ අවස්ථාවෙදිත් තියෙනවා. මරණය පිළිබඳව මායාගෙත් එක්ක එහෙම නැහිතේ සංග්‍රහං මායාත් එක්ක ජීසුන් ගහන්න බෑ. මේ නිසාමයි මගේ ජීවිතයේ භද්‍ර යවුණ කාලය නහමක් නාස්ති නොවේවා කියලා මම මේ පැවිද්දට බැස්ස කියලා. ඉතින් එතකොට අර ඒ ස්වාමීන් වහන්සේ දෙන්නේ අර කරුණාවෙන් වගේ දෙවි කෙනෙක් වශයෙන් ඇවිල්ලා පෙනී හිටින ඒ උපදේශයට අනිත් පැත්තේ උත්තරයක්. ඊට පස්සේ මේ దేవතාවා පොළොවට බැහැලා ඒ ස්වාමීන් වහන්සේට කියනවා ධාරෝතු අම්බික්කව පබ්බජිතෝ මහාන උඹ පැවිදිලා තියෙන බොහෝම තරුණ කාලේ. එහෙම නැත්නම් මේ ජීවිතේ ප්‍රථම යාමේදී ඒ වගේම සුසු කාලකේසෝ බද්ද යොබ්බනේ බද්දේන යොබ්බනේන සමන්නාගත. උඹේ කලු තාහිස්කෙත් තාම කලුයි. භද්‍ර යවුවනේ ඔබ තාම ගත කරන්නේ. පටමේන වයසා. ජීවිතේ තුන් යාමෙන් ප්‍රථම යාමෙන් ගත කරන්නේ අනාකිලීසෝ කාමේසු. ඔබ කාම ක්‍රීඩා කරලා නැහැ. කාමේ තාම රස විඳලා නැහැ. ඒ නිසා බුඤ්ජ බික්කු මනුස්සකේ කාමේ මේ මිනිස්සේ කුණාට පස්සේ තියෙන ලොකුම සම්පත්තිය තමයි කාම සම්පත්තිය. ඒක සඳහා මිනිස්සු නොකරන දෙයක් නැහැ. ඉතින් ඒක විඳපන්. මේ මේ ඒක ඔක්කොම අතහැරලා ඒකල් ඉවර වෙලා ඒ దేవතාව දන්න භාෂාවෙන් කියනවා මා සම්දිටිකං හිත්වා කාලිකං අනුධාවි මේ ඉස්සරහට හම්බෙන දිව්‍ය මනුස්ස සැපය නැත්තම් පිං බලාපොරොත්තුෙන් නැත්තම් නිවන බලාපොරොත්තුෙන් කොන මහානකම වගේ දේවල් මේ ලබන්න පුළුවන් කාමයේ ඉදිරිපිට අද්දුත් ප්‍රත්‍යක්ෂ කාමයේ ඉදිරිපිට අතහරින්න එපා. මේ සාන්දෘෂ්ටික වූ කල් ගිහිල්ලා ප්‍රතිඵල දෙන්න මේ බණ භාවනා කටයුතු වෙනුවෙන් මේ අස්පනාවට දකින්න පුළුවන් කාමයේ පාවා දෙන්න එපා. මේ තමයි దేవතාවගේ මෝඩ තකතිරු අමන මරි කතා. මේක තමයි අපිට හැම කෙනාම කියන්නේ. අම්මලා තාත්තලා තොච්චරයි අපිට කියන්නේ. අපේ ගුරුවරුත් අපිට ඔච්චර තමයි කියන්නේ. දේශපාලනඥයත් ඔච්චරයි කියන්නේ. ආර්ථික විශේෂඥයත් ඔච්චරයි කියන්නේ. ඒ වගේම සමාජ විද්‍යාඥයත් ඔච්චරයි කියන්නේ. ඒ නිසා අපි ඒ ජීවිතයේ අත්‍යවශ්‍ය ඔදේ අවශ්‍ය ඥානය අවශ්‍ය වීරිය අවශ්‍ය ජීවිතේ භද්‍ර යවුවනේ මේ එක එක දේවල් වලට නාස්ති කරලා හැට පිටලා හොට බිනවන එනකොට පන්සල් යනවා. ආරණ්‍ය ගත වෙනවා. ඊට පස්සේ කියනවා දැන් නම් දුක හොඳට තේරෙනවායි කියලා. තේරෙනවා අල්ලපු ගෙදර ඇත්තටත්. ඇත්තන්ටත්. මොකද පුළුවන් හරිය පෙන්කෙලලා පෙන්කෙලලා මොනවත් කරගන්න බැරි වෙනකොට පන්සල් යනවා. ගිහිල්ලා ඉවරලා කියනවා දැන් ඉතින් බ්ලඩ් ප්‍රෙෂර් කියනවා, heart attack කියනවා, කොන්දේ අමාරුයි කියනවා, ඉඳගෙන ඉන්න බෑයි කියනවා. ඉතින් මේක තමයි අදත් ඇහින්නේ. ඉතින් අපි හිතන්නේ දිවි ලෝකේ ඉන්නේ අක්කුන්න මොලේ තියෙනවායි කියලා. අම්මු මැට්ටෝ. අම්මු මමු මැට්ටෝ. මුන්ටත් පඳුරු පහක් උනන් තියලා වඳිනකොට දෙයියන්ට ලේ බඩ යනවා ඇති. මේ තරම් අමන જાතියක් අච්චර ලස්සන භද්‍ර යවුණේ ගත කරන අර ස්වාමින් වහන්සේට කියන්නේ අනුකම්පාවෙන් තමයි එනම කොච්චර මෝඩද කියලා හිතා. කොච්චර අවස්ථාවට ගැලපෙන්නේ නැද්ද කියලා හිතන්නේ අර වගේ ඒ ඊටාම තරුණ වයසේදී පැවිදි වෙච්ච කෙනෙක් දැකවට පස්සේ ඒක වැඳලා සාදු කියලා ඒක අනුමෝදන් වෙනවා වෙනුවට එයාගේ තියෙන දක්ෂකම පෙන්වනවා. මං හිතන්නේ මම මේ මේ සමිජි සූත්‍රයෙන් මේක මතු කරලා දෙන්න ඕනයි කියලා ඔය හැම කෙනෙක්ම දන්නවා. ඒගොල්ලේ මගේ ජීවිතේදීත් මට පැවිදි වෙන්න ඕනයි කියලා සාමාන්‍ය අදහස 26 දී ඊට පස්සේ අවුරුදු 36 දක්වාම ඒක සඳහා භාවනාවේ වැදගත් පැවිද්දට වැඩිය කියලා ගොඩාක් භාවනා මධ්‍යස්ථාන ඇසුරු කරා. ඒ වගේම මට හම් වෙච්ච හැම ගිහියෙක්ම කිව්වා පැවිදි වුණත් එකයි නැතත් එකයි කියනකම් භාවනා කරපන්. පැවිද්ද මොකක්වත් හම් වෙන්නේ ඒක හම්බුණාට පස්සේ ඒකට ලෑස්ති වෙලා නැතුව පැවිද්දට ගියාට ඒ මහානකම හරියන්නේ නැහැ. ඒ නිසා ගිහිව ඉඳගෙන භාවනා කරන්නයි කිව්වා මට. පුළුවන් තරම් මම පැවිදි වුණත් නැතත් මම මේ ජීවිතයමයි ගත කරන්නේ. මේ තරම් කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට ගොඩාක් මගේ ජීවිතේ මට උදව් වුණේ නිල්ලඹ දවසක් <clears throat> මේ භාවනා මධ්‍යස්ථාන ඉඳද්දී මට උඟක් උදව් කරපු එක මහත්තෙක් සුදු මහත්තෙක් කතා කර කර ඉන්නවා. ඉතින් මේ මහත්තයා බොහොම ලස්සනට සුදු මහත්තයාට විස්තර කරලා දුන්නා මේ ධර්මයේ කියන එක ඔය පන්සල් වලවත් කොඩි වල කොඩි වලවත් බෝධි පූජා වලවත් දානෙවත් මොකක්වත් නැහැ මේකේ උත්තරම කොටස තියෙන්නේ භාවනාවේදී ඒ නිසා අපි භාවනා මධ්‍යස්ථානයේ ගත කරන්නේ අපි පහත් කරලා කතා කරනවා නෙවෙයි නමුත් සාන්දෘෂ්ටික වශයෙන් ධර්මයේ දක් ගන්න මේ භාවනා කෙරෙන්න ඕනේ යෙදිලා කටයුතු කරන්න ඕනේ වර්තමාන මොහොතට එළඹිලා ඉන්න ඕනේ කියලා මටත් හරි හිත ගන්න සුළු විදියට ඉංග්‍රීසියෙන් අර සුද්දාට කියලා දුන්නා මේ ධර්මයේ තියෙන අකාලික ගතිය එහෙම නැත්නම් ධර්මයේ තියෙන සජීවී ගතිය ඒතරේ සුද්දා බොහොම ස්තුති වුණා <coughs> මගේ මට උපදෙස් දෙන්නේ උපදේශකවරයාට. කිලි කිව්ව ඇත්තටම බලනකොට අපි මේ කරගෙන යන දේ අනිවාර්යයෙන්ම දන්නවා අපි අම්මලා තාත්තලාත් කෙරුවා කාමේ අපි අම්මලා තාත්තලාත් හම්බ කරා අපි අම්මලා තාත්තලාත් ඔය කියන විදිහට ලාභ සත්කාර ඔක්කොම හිවම මැරෙනකොට එකම තාලට තමයි මැරෙන්නේ කොච්චර සල්ලි තිබ්බත් කොච්චර පොහසත් වුණත් මරණදී සියල්ල බිඳුවට බහිනවා සුද්ධගේ භාෂාවෙන් කියනවා නම් අපි මේ ජීවිතය කියලා කියන්නේ ඊටාම සංකීර්ණ දිග සමීකරණයක් විසඳිලා. බීජ ගණිතමේ සමීකරණයක් අපි විසඳනවා. එක එකන එක එකන සමීකරණ වෙනස්. නමුත් මරණ මොහොතේ යනකොට හැම සමීකරණෙම හැම කෙනාම අවසාන උත්තරේ බිඳුවයි. කිසිම කෙනෙක් මොනම ලාභයක්වත් ලබලා නැහැ මනුෂ්‍ය ජීවිතේ. මරණ චිත්තක්ෂණයේ තරම් විශාල වික්ෂෝපයක් එනවා. පුළුවන් තරම් කාලේ කාමයට ගත කරලා, පුළුවන් තරම් ඊර්ෂ්‍යා කරලා, ක්‍රෝධ කරලා, මාන ලබලා ලාභ සත්කාර කරලා මරණ මොහොත වෙනකොට තේරෙනවා ඉන් එහාට ගෙනියන්න පිදුරු කෑල්ලක් තරම් තනපත්තිරුවක් තරම් දෙයක් නැහැ. මේකේ ඉන්නකම් අපි මේක හැමදාම ඉන්න ඉන්නවා වගේ අල්ලපු ගාල්ලක රණ්ඩු කරගෙන අසවල් රාත්‍රිවල් එක දේත දීම අරපු අර කරගෙන ආගම් එක ගැට ගහ ගහ ගහ හතුරු ඇති කරමින් ගත කරනවා. ඒක නිසා කවදාකවත් මරණ චිත්තක්ෂණයක කෙනෙක් මේ පැත්තට බලලත් නැහැ. අපිට තොරතුරුත් නැහැ. නමුත් මරණ චිත්තක්ෂණයට කොච්චර සිල්වන්ත වුණත් උත්තරේ බිඳුවයි. කොච්චර සල්ලි තිබුණත් උත්තරේ බිඳුවයි. කොච්චර උගත් වුණත් කොච්චර බිඳුවයි. ලස්සන රූපවන්ත ජීවිතයක් වුණත් උත්තරේ බිඳුවයි. කැත ජීවිතයක් වුණත් ජීවිතේ උත්තරේ බිඳුවයි. ඔය ඔක්කොම සෙල්ලම් මරණකන් තමයි. ඒක නිසා ওই ත්‍රිවිලරක පිටිපස්සේ ගහපු කවියක් ගාතාවක් වගේ මම කටපාඩම් කරගෙන ඉන්නවා. ගණන්කාරකම්, සල්ලි තියෙනකම්, නම්බුකාරකම් ගණන්කාරකම් හයිය තියෙනකම් නම්බුකාරකම් සල්ලි තියෙනකම් ආඩම්බරකම් ඩිලේ තියෙනකම් මේ ඔක්කොමකම් මෙලොවින් යනකම් මේ ටික තමයි ඔක්කොම සෙල්ලම් කරන්නේ. ඒකදී අපි කොච්චර මේ හැප්පිලි චංචලකම් කරගන්නවද? ඉතින් ඒක නිසා අර විදිහ කිව්වට සර සුද්ධ කතා කරලා කියනවා මට ඔබතුමා කියන කතාව තේරෙනවා. ඇත්තටම අපේ කාම ලෝකේ අපිට ඕගොල්ලන්ගෙන් අහන්න ඕනේ නැහැ. බටහිර ලෝකේ මේ විදිහට බොහොම ප්‍රසිද්ධියේ හෙළුවෙම්ම කරනවා. ආය මොනවාක්ද ඇඳුවි ඇඳුල් මොනවාක්වත් නැහැ කරන්න ඕන දේ එළියම කරනවා. ඒක නිසා ඒකේ ආදිනවා තේරෙනවා. නමුත් මේ ලංකාව වගේ රටකට ඇවිල්ලා මේ වගේ ධර්මයක් තියේදී මේකට යෙදී ගත කරන පිරිස් ඉන්නවද කියලා අහුවා. දැනට පූර්ණ කාලය ගත කරන මේ වගේ පැවිදි කරලා බණ භාවනා කරන පිරිස් එනත ඒකට අපකප්ප වෙච්ච පිරිස් ඉන්නවද ලංකාවේ නැත්නම් ඉන්න සංඝයා ටික <clears throat> මැරලා ගියාට පස්සේ ඉවරද කියලා. එතකොට මම එහා පැත්තේ වාඩිලා හිටියා මගේ උදව් කරනකව මට ඇඟිලි දෙකල මෙන්න මේ යක්ෂයත් ඉන්න පැවිදි වෙන්නේ කියලා. ඊට පස්සේ සුද්දමයි දිහා වැළුවේ මොකද්ද නිකන් අඟහරු ලෝකෙන් බහපු කෙනෙක් වගේ මයි ළඟට ඇවිල්ලා වුණා මේ ඇත්තටම පැවිදි වෙන්නේ කියලා. මම හම්බෙයිද නැද්ද කියන්න දන්නේ නැහැ. ඉන් එපිට වෙනම් પરමාර්ථයක් මලක නැහැ කියලා. මේ දෙබස යනකොට ළඟ හිටියා ගොක් උගත් කාන්තාවක්. මගේ අම්මා වගේ. ඒ කාන්තාව පැයක් විතර මාව බලාන ඉඳලා මාව හම්බුණා. ඇවිල්ලා පුතේ ඔයාගේ අදහසක් තියෙනවද පැවිදි වෙන්නේ කියලා. මං කෝ ඇයි එහෙම වැඩ කරන්නේ? ඔයා බැඳලා නැද්ද කියලා. මං කෝ නෑ. පිටරට ගිහිල්ලා නැද්ද කියලා. මං කෝ පිටරට නම් ගිහිල්ලා තියෙනවා. අනේ පැවිදි වෙන්න එපා. ඒක නිකන් ආස්තියක්. ඔයා වගේ කෙනෙක් පැවිදිච්චහම බලන්න එහෙම නෙවෙයි. ඔය සාමාන්‍ය කාම සම්බන්ධි පුරා විඳින්න. එතකොට ඔය පැවිදින අදහසේ යයි කියලා. ඉතින් මට හිතෙනවා කොච්චර වටිනා කොච්චර අනුකම්පාවෙන් කරන කතාවක්ද කොච්චර අමනද කොච්චර තකතිරුද කොච්චර මෝඩද අම්මා කෙනෙක් වුණා. ඊට පස්සේ මං කව මට කියන්න දන්නේ නැහැ මගේ අදහස ඉෂ්ට වේද නැද්ද කියලා. දීප උපදේශයට ස්තුතියි කියලා මම මගේ ගුරුනාන්තර කතා කරලා කිව්වා අන්න අසවලා ඇවිල්ලා මට දීප උපදේශෙ මෙච්චරයි කරුණාකර පැවිදෙන්න ඉස්සෙල්ලා බඳින්නේ කිව්වා පැවිදිින් ඉස්සලා පිටරට ගිහිල්ලා සැප සම්පatti ටිකක් බුද්ධි බුද්ධ විඳින්නේ කිව්වා. එතකොට ওই පැවිදින අදහස නැති වෙයි කියලා ඔන්න අපේ දැනට ලංකාවේ ඉන්න බොහෝම වැදගත් කාන්තාවෝ අපිට දෙන උපදේශ. මුන්දලාට මොන විදියෙන් උත්තර දෙන්න මට එදා ওই සමිද්දිසු හාමුදුරු කියපු කතාව කිව්වනම් මම දමලා ගහනවා ඒකේ. මම දන්නේ නැහැ. එහෙම දේවල් වෙච්ච බවක් බුදුහාමුදුරු ඉන්න කාලෙවත් වෙච්ච දෙයක් මම දන්නේ නැහැ. ඒ වුණාට මට තේරෙන්න පටන් අරගත්තා මේ මිනිස්සු බුද්ධහම කියලා මොකද්ද කරන්නේ. ඊට පස්සේ දවසක හැන්දෑවේ අපි එක තිනවා 6 ඉඳලා 7:00 වෙනකන් ඔක්කොමලා එකතු වෙලා වාඩි වෙලා භාවනා කරන එක එක ගුරුවරයෙක් න මොකා මොන භාවනාව කරනවද කියලා කවුරක්වත් දන්නේ නැහැ. අපි 10 දෙනෙක් විතර අවුරුදු 3ක් මම භාවනා කරා. මෙලෝ දෙයක් මට තේරෙන්නේ නැහැ. අනිත් දවසේ බදාදාට පැයක් ධර්ම සාකච්ඡා කරන එක ඉංග්‍රීසියෙන් කරන්නේ මට ග්‍රීක වගේ තේරෙන්නෙත් නැහැ. එක දවසක් ඥාන ජීවකෝ කියලා චිකස්ලෝකින් හාමුදුරු කෙනෙකුට ආරාධනා කරලා ඒ ස්වාමීන් වහන්සේ එතනමයි ඉන්නේ. කාමරෙන් එළියට ඇවිල්ලා සමත භාවනා පිළිබඳ චතුර්ථ ධානය දක්වා විස්තරයක් කිව්වා. ඉතින් මම දන්න විදිහට ඒ කාලේ මගේ දැනුම හැටියට බලන්න මම මේ කියන්නේ 80 නෑ 70 ඔය 81 82 වයසේ. මම හිතුවා මේ ධ්‍යාන දැන් කැත්තේ නැහැ කරන්නත් බෑ මේ ඔක්කොම යටිපහුවෙලයි කියලා මම තර කහගෙන ඉන්නකොට මට හිතුණා ඉතින් ඔය ටික නම් කරන්න තියෙන ධ්‍යානය කියන කොච්චර අමාරු දෙයක් වෙන්න බෑනේ ඒක නිසා මේක ටිකක් try කරලා බලන්න ඕනේ මේ මොකක් හරි ක්‍රමයක් අල්ලගෙන අරමුණක් කරන ටිකක් භාවනා කෙරුවොත් මොකක් හරි වෙයි කියලා දැන් ඉවර කරලා අපි එනවා බස් එක ගාවට එනකොට ඒත් ඒ වගේ මට හුඟක් ආදරය කරන අම්මා කෙනෙක් වගේ කාන්තාවක් එක්ක අපි එනවා බස් එකට. මම ඇත්තට පයින් යනවා. යම්මා බස් එක ළඟට යනකම් යනකොට මං කිව්වා මේ මං හිතුවේ නෑනේ මේ මේ වගේ දේවල් දැන් කාලේ කරන්න පුළුවන් කියලා. බලනකොට මේක කරන්න පුළුවන් කියනකොට බැලුවම ඒ දිහා අම්මුතු තාලෙට බැලලා කිව්වෝ මං එකක් කියන්නම් පුතේ. ඔවා කරන්නයි යන්න එපයි. මං ඇයි කියලා. අම්මෝ විශ්ව හැදෙනවා. ඒක නම් කරන්න එපා. ඔය බණ ඇහුවට කමන්නේ කරන්නයි යන්න එපයි කිව්වා. ඊට පස්සේ මං හිතුවා අපරාධේ පැයක් අපරාධනේ මගේ මේ කරන්න නැත්නම් මොකටද ඔය බණ අහලා? ඊට පස්සේ ගිහිල්ලා මම ඒ ස්වාමීන් වහන්සේට කිව්වා මෙන්න මේ කට්ටියගේ උපදේශ පන්තියේ මේකට හැකි සංඥාව දීලා තල්ලු කරනව වෙනුවට ඒගොල්ලෝ කියන්නේ උත්සාහ කරපන් මේ අහපන් කරන්නම් එපා. මේගොල්ලෝ තමයි දිවි ලෝක යන්නේ. මේගොල්ලෝ තමයි ඇවිල්ලා ආපහු කියන්නේ අපිට බණ භාවනා නම් කරන්න එපා. පුළුවන් තරම් ඔය අනම්මනම් ටිකක් කරගෙන බෝධි පූජා ටිකක් තියාගෙන පින් ටිකක් එකතු කරගෙන ඊගාවාත්මේ රජ සැප ලබනද සුර සැප ලබනද පිංකම් කරන්න කියනවා. ඉතින් ඒ නිසා මේ සමිද්ධි හාමුදුරන්ට වෙච්ච අකරතැබ්බේ දැන් කාලේ වෙන්නේ නැහැ කියලා හිතන්න එපා. එදා දිවි ලෝකයට වගේම අමනියෝ අතාර්කිකව කතා කරන මිනිස්සු අදත් තියෙනවා. ගිහි ලෝකේ නම් තුච්චයි. ගණ්ඩම දෙයක් නැහැ. ඉන්න හරියක් ඉන්න ওই ටික විතරයි. ඊටත් වැඩිය භයානකයි පැවිදි ලෝකේ. ඊටත් වඩා භයානකයි පැවිදි ලෝකේ. අද කවදාකවත් හාමුදුරු කෙනෙක් තමන්ගේ ගෝල බාලේ ඉන්න බණ භාවනාවක් උගන්වන්නේ උගන්වන්න එකක් දන්නේ නැහැ. දැනගත්තට ඒකෙන් ශාසනය පිරෙන්නේ නැහැ කියලා මට මේවා කිව්වොත් මම හිතන්නේ පැයදී බණ කියාගන්න බැරි වෙයි. ගොඩක් දේවල් මම හිතේ කියන්න හිතෙනවා. මේ ළඟදී දවසක් මේ ගොඩ නැගිල්ල හදන වෙලාවේදී එක්කෙනෙක් අපිට ඇවිල්ලා කිව්වා දැන් ඔබ ඔබ සොන්ලා මේ මේක සල්ලි තැන්පත් කරන අසවල් බැංකුවේනේ. ඒ බැංකුවේ සුබ සාධන සමිතියක් තියෙනවා. ඒකෙන් ඉල්ලීමක් කෙරුවොත් මේ ගොඩනැගිල්ල අරමුදලක් ගන්න වෙයි කියලා මං කිව්වා අපි ඉල්ලන්නේ අපේ ප්‍රතිපදාව තමයි සම්මාදන් නැහැ. දෙන කෙනෙක් දීපු දාවේ කවදාක සම්මාදන් නැහැ නෑ මේක ඉතින් මිනිස්සුගේ සම්මාදමක් නෙවෙයිනේ. අසවල් බෞද්ධ සමිතියට ඊට පස්සේ මං කිව්වා අපිට එහෙම හිපුරුද්දක් නැහැ. ඊට පස්සේ ඒ මිනිස්සයා ලියුමක් කියලා අපේ ලේකම්තුමා අර බෞද්ධ සමිතියට ඉල්ලීමක් කරා. ඕගොල්ලෝ ගාව තියෙනවා නම් එහෙම එකක් අපිට උදව් කරන්නයි ඉතින් ඒ බෞද්ධ සමය ඒ මේ බැංකුවෙත් වැඩ කරන උසස් නිලධාරියෙක් එනවා අපිත් එක්ක භාවනා කරා. දැන් ඊට පස්සේ හම්බෙච්ච දවසේ මේ මිනිස්සේ ආවේ නැහැ. ඊට පස්සේ සැරෙත් ආවේ නැහැ. ඊට පස්සේ සැරෙත් ආවේ නැහැ. කාලයකට පස්සේ ආවා ඇසරයක්. එතකොට මම ළඟ හිටපු ලේකම් මහත්තයා කතා කරලා මහත්තයාට අපි ඉල්ලීමක් කරා ඒක ඉදිරිපත් කරාද? ඒක පසු ප්‍රතිඵල මොනවද කියලා. අර මිනිස්යාගේ මූණ නිකන් ඇඹුල් වෙලා පැංගිරි වෙලා කියනවා අපේ බෞද්ධ සංගමය අන්න අසවල් පක්ෂයේ එකක්. ඒ බෞද්ධ සංගමේ ප්‍රතිපත්තියක් වශයෙන් භාවනා මධ්‍යස්ථාන වලට ආධාර කරන්නේ භාවනා මධ්‍යස්ථාන වලින් බුද්ධ ආගමට කිසි සේවයක් වෙන්නේ නැති නිසා. මට කටේ අත දාන්න හිතුණා මේ ලස්සනට කියන හැටි මේ වචන. බෞද්ධ මධ්‍යස්ථානයේ කිසිම පිරිතකට යන්නේ බණකට යන්නේ කටින පිංකම් නැහැ. මොකක්වත් කෙරෙන්නේ නැහැ නිසා කියලා කියනවා අපි ප්‍රතිපත්තියක් වශයෙන් භාවනා මධ්‍යස්ථානට උදව් කරන්නේ මොකද හේතුව භාවනා මධ්‍යස්ථානයේ බුද්ධ ආගම කිසි සේවයක් වෙන්නේ නැහැ කියලා. ඒව ලෝකයක් මේක. ඉතින් අපි කියනවා මේ බුද්ධ ආගමට කරදර කරන්නේ කතෝලිකයෝ කියලා. අපි කියනවා මේ බුද්ධ ආගම කරදර කරන්නේ මුස්ලිම් මිනිස්සු කියලා. නෑ ඇතුළෙමයි. මේ දේව මේ දේව ගණවල මේ ඉන්න ඔක්කොම යක්ෂ ප්‍රේතයෝ මේක වට කරගෙන තියෙන වවාගෙන කණ්ඩ මිසක් අයක එක්කත් නිවන් දකින්න නෙවෙයි. මෙහෙම කියන්න හොඳ නෑ බණ කියනකොට ඇත්තටම බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කාටවත් නිග්‍රහ වෙන්න බණ කියන්න එපයි. නමුත් මම මේ ওই භාවනා කරන අයට තේරෙයි කියලා හිත මම මේ නිදර්ශන කාරණා කියන්නේ මේ සමිද්දි ස්වාමීන් වහන්සේට වෙච්ච සිද්ධියේදී ඒ ස්වාමීන් වහන්සේ අර දේවතාවට කියනවා අනේ කාලෝනා තේයන් න ජානාමි මට මේ කාලේ කියන එක තේරෙන්නේ චන්නෝ කාලෝ නදීසති මට තේරෙන්නේ මං කොයි වෙලාවෙ මැරෙයිද කියලා. තස්මා අබුත්වා භික්ඛාමි. ඒ නිසා මම කාමසප විඳින්නේ නැතුව ඉක්මනටම මහානකම් කරනවා. මාතං කාලෝ උපජ්ජගානේ මගේ මේ ලස්සන වටිනා මනුස්ස ජීවිතය කර යුතු වැඩේ කරගන්න බැරුව අනේ අයාලේ නාස්ති නොවේවා කියන අදහසින්. මේ බණ ටික කියන්න තිබ්බනම් හොඳයි තරුණ පිරිසකට දැන් නම් හුඟක් නාකි ඉන්නේ මේකේ. ඕගොල්ලන්ට හිතට කනගාටු වෙයි. ඒව ඇහෙනකොට තරුණ පිරිස වලට කිව්වනම් උදන් නමුත් හැබැයි තරුණ පිරිස එන්නේ එන්නේ මේ වගේ ඔය පැන්සොන් ගිය කොණ්ඩ පැහිච්ච කට්ටිය තමයි එන්නේ. ඕගොල්ලෝ කිව්වෙත් මෙතෙක් කලොත් ඔය බණම තමයි කට්ටියට. කරුණා කරලා මීට පස්සේ හරි ඉදිරියට යන මනුස්සයට යන්න දෙන්න. ඔය ඔය උපදෙස් දෙන්න යන්නත් එපා. ඊට මීට වැඩිය හොඳයි කඩපරිසම් කරගෙන ඉන්නේ. ඉතින් මේ සමිජි ස්වාමීන් වහන්සේට මා සන්දි ටිකන් හොත්වා කාලං කාලිකං අනුදහවාමි කියලා <clears throat> අනී ස්වාමීන් වහන්සේ වටනා මේ මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් සප සම්පත්තියේදී ඔන්න ඔය මහානකම් කිරිල්ලෙන් කමක් නැහැ කියලා ඒ దేవතාවා කෙනෝට නකෝං ආවසෝ සම්දිට්ඨිකං හොත්වා කාලිකං අනුදාවයාමි කාලිකං හොත්වා අහං සම්දිට්ඨිකං අනුදාවා එවත්නි මම මේ කාලිකේ අතහැරලා සම්දිත්තිකේ අල්ලන්න හදනව නෙවෙයි මම සම්දුෂ්ටි කාලිකේ අතහැරලා සම්දුෂ්ටික අතහැරලා කාලිකේ අල්ලන්න හදනව නෙවෙයි කාලිකේ අතහැරලා සම්දුෂ්ටික ධර්මයේ අදහණ්ඩයි අල්ලගන්නයි හදන්නේ කියලා අරක හරියටම වචන දෙක අනිත් පැත්ත හරලා කියනවා කාලිකා වුත්තා භගවතා කාමා බහු දුක්ඛා බහු පායාසා බහු බියෝ ආදීනව අපේ සරුවච්චන් වහන්සේ අපිට කියලා තියෙනවා කාමයට තව නමක් තමයි කාලිකා කියන එක. කාලිකේ කියලා කියන්නේ කාමයට නමක්. ඒක බහු දුක්ඛා. ඒ කාමයට එක අරිඹුවක් තරම් අත දික් කරපු ගමන් දුක් ටොංගානක් එනවා. කාමයේ ස්වභාවය ඒකයි. බහු පායා සාන්තිමට ලෙයි අත්බැඳගෙන අඬන්න සිද්ධ වෙනවා. Taman උදව් කරපු හැම කෙනෙක්ම Tamanට විරුද්ධ වෙනවා. තමන් විදපු හැම කාමයකම විලිලැජ්ජාවටපත් වෙන්න වෙනවා. කවදාකවත් සාන්තියක් ඇත්තේ නැහැ. බහු බියෝ ආදීනවෝ මේ විතරක් නෙවෙයි ආත්ම ගානක් සංසාරෙ දිගේ යන්න වෙනවා. මේ කාමේ නිසා මෙන්න මේමයි බුදුහාමුදුර අපිට කාලික උදේ කාමයේ වශයෙන් පෙන්නලා ඒ කාමය බොහෝ දුක් දෙන බොහෝ දෙඩවිලි ඇති කරන බොහෝ කාලයක් ආදීනව ඇති වෙන දෙයක්. සන්දිට්ඨිකා වුත්තා භගවතා ධම්මා ඒයිපසිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේිතබ්බෝ විඤ්ඤෝහි බුදුරජාණන්සේ දේශිත ධර්මයේ විනෝට සාන්දෘෂ්ටිකයි අකාලිකයි ඒයිපසිකයි ඕපනයිකයි පච්චත්තම් වේිතබ්බෝ විඤ්ඤෝහි බුද්ධ ධර්මයේ එතන එතන ප්‍රතිඵල දෙන එකක් සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ අස්පනා පිට ප්‍රතිඵල දෙනවා අපි හිතානින්නේ මෙන්න මෙන්න මේ ආත්ම දාන දුන්නාම ආත්ම හතක් යනකම් ඊගාවාත්මේ ආනිසංස දෙන කතාවක් නේ දන්නේ. නමුත් විපස්සනාවේදී භාවනාවේදී මේ කරනකොට මේ ප්‍රතිපල. ඒකට කියනවා අස්පනා පිට කියන වචනේ සාන්දෘෂ්ටික වාදයට පෙන්වනවා. අකාලිකයි කියලා කියන්නේ කල් නොයවා ප්‍රතිඵල දෙනවා. ඒ වුණාට භාවනා නොකරන බෞද්ධ වේවා අබෞද්ධ වේවා ඇත්තෝ හිතන්නේ මේ කාමය වහා ප්‍රතිඵල දෙන දෙයක්. එතන එතන වහා ප්‍රතිඵල දෙනවා ධර්මයේ බණ භාවනා කරලා නිවන් දකින්න ගොඩක් කල් යනවා. ඒ වගේ මේ ආයෝජනයේට පසු පහුවෙලා ප්‍රතිඵල දෙන ආයෝජන කරන්න එපා. එතන එතන ප්‍රතිඵල දෙන ආයෝජනයක් කරන්න තමයි කාමයේ බුද්ධි විදින්න මේ විදිහට ඒ దేవතාව අහනවා කොහොමද ඇවැත්නි මේ ආම්දුවෙන් අහන්නේ දැන් මේ සමිධිය හම්බුන කොහොමද ඇවැත්නි මේ කාමය කාලිකයි කියන්නේ ඇයි ඒක බොහෝ ආදීනවයි කියන්නේ? ඇයි ඒක බොහෝ පායාස ඇති කරන දෙයක් කියලා කියන්නේ? ඒ ඇයි ඒදී බොහෝ ආදීනව ඇති වෙනවා කියලා කොහොමද ධර්මයේ සාන්දෘෂ්ටික වෙන්නේ? කොහොමද ධර්මයේ අකාලික වෙන්නේ කියලා ඒ ස්වාමීන් වහන්සේන් අහනවා ඒ දේවතාවට තේරෙන්නේ නැති නිසා. එතකොට මේ සමිද්දි ස්වාමීන් වහන්සේ කියනවා ඇවැත්නි මම මේ ළඟදී පැවිදි වෙච්ච කෙනෙක්. මම මේ ශාසනයේ ඉච්ඡර ගැඹුරු ධර්ම දන්නේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ සරුවච්චන් වහන්සේ ඒ සරුවච්චන් වහන්සේ ළඟට ගිහලා ওই ප්‍රශ්නේ අහන්න මම මේ කියපු දෙයක් කියන්නේ මම දන්න එකක් නෙවෙයි ඒ මත ඉඳලා මම මේ පැවිදිලා මහානකම් කරන්නේ කරුණා කරලා ගිහිලා සරුවචනාංශي අහගන්න. ඒතකොට దేవතාවා කියනවා අම්මෝ ස්වාමීන් වහන්සේ අපි වගේ අල්පේශාක්‍ය දෙවිවරුන්ට සරුවචනාංශ ළඟට යන්න බෑ. නිතරම මහේශාක්‍ය දෙවිවරුන්ගෙන් ආඩ්‍යව ගත කරන්නේ අපිට ඈතකින්වත් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මට බෑ. මට ඒකට හැකියාවක් නැහැ. ඔබ වහන්සේට පුළුවන් නම් ඔබ වහන්සේ ඉදිරියට ගිහිලා සරුවචනන්සේගේ ප්‍රශ්නේ අහන්න මම පිටිපස්සේ ඉඳලා උත්තරේ දැනගන්නම් කියලා ඒ దేవතාවා ඒ තමන්ගේ තාරාතිරම පෙන්වනවා. ඊට පස්සේ සමිද්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා මේ වෙච්ච සංගෙදිය ඒ බුදුරජාණන් වහන්සේට වාර්තා කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම මෙහෙම තපෝදාවන් නදී නාලා ඇඟ වේලෙනකන් එළියේ ඉන්න වෙලාවේදී මේ దేవතාව අහසේ ඉඳලා මට කියනවා අබුත්වා බික්කසී බික්කු නහිබුත්වාන බික්කසී කියලා උඹ කාමසප විඳින්න නැතුව මේ මහා ලොකු මහානකමක් කරන්න හදනවා. කාමසක නොවිඳයි කරන්නේ. ඒ නිසා කාමසපය විඳපන් අනේ මේ වටිනා ජීවිත කාලේ නාස්ති වෙන්න දෙන්න එපයි කියලා. එතකොට ස්වාමීන් වහන්සේ මම කිව්වා මාමං කාලෝ විජානාසී චන්නෝ කාලෝ නදීසති මට මේ කාලේ කියන එක තේරෙන්නේ නැහැ කොයිලායි මැරෙයි දන්නේ ඒක වැහිච්ච දෙයක් ඒක මට ප්‍රකට නැහැ ඒ නිසා අබුත්වා බික් බික්ඛාමි තස්මා අබුත්වා බික්ඛාමි නිසායි මම මේ පුංචි කාලෙම පැවිදි වෙලා හැකි ඉක්මනට මේ සංසාරෙන් ගොඩේම් පිණිස භාවනා කරන්නේ මා තං කාලෝ උපජ්ජකා අනේ මගේ වටිනා ජීවිතයේ මේ සුන්දර කාලය වැඩකට හැකි කාලය අනේ ඉක්මනෝ යාවා කිය. ඉතින් මේ කොටස භාවනාවට පෙළඹිච්ච මේ වගේ පිරිසකට ඉච්චරම කියන්න දෙයක් නැත්තේ නෑ මේ පිරිස තමන් විහිම්ම මේ කාමයාගේ ආධිනව දැනගෙන විශාල ඥාය පිරිසක් අතහැරලා මේ ඇවිල්ලා ඉන්නේ. උගම විශාල වස්තු පිරිසක් අතහැරලා ඇවිල්ලා ඉන්නේ. නමුත් ප්‍රශ්න තියෙන තව දවස් දෙකකින් ආයෙත් ගිහිල්ලා ආයෙත් අනනවා. ආයෙත් ඔතෙන් තමයි වැටෙන්නේ. අන්නෙතෙන්ද යන වෙලාවේදී මේ අහපු බන නිසා ඔයගොල්ලෝ ගෙදර ගිහින් ගිහිල්ලා ගෙදරුන්ගේ ඇත්තන්ගෙන් ගුටි කනවා. මොනවද මේ ඉගෙනගෙන ආවේ මේ ඔතෙන්ට ගියේ ඕකටද මේ අපිත් එක්ක සතුට සමාදානෙ නෙවෙයි ඇති කරගන්න ඕනේ gedara ආරවුලක් නේද මේ ඇති කරලා තියෙන්නේ කියලා ගුටි කනවා මොකද හේතුව මේ කවදාකවත් මෙහෙම දෙයක් ඔයත් බලාපොරොත්තු වෙන්නත් නැතුව ඇති පැවත gedara ගියාට පස්සේ gedara ඇත්තොත් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ නිසා අපිට පිළි දැනගන්න වෙනවා මේ ඉන්න දවස් දෙකේ හරි තුනේදී හරි මේ ධර්මයට හිත යොදපුවාම ගත යොදපුවාම වචනේ යෙදුවට පස්සේ කොච්චරක් ඒ ධර්මයේ එතන එතන ප්‍රතිඵල දෙනවද එහෙම නැත්නම් ඇහක් පැහැලා රූපයක් බලනකොටම රූපේ ආස්වාදය හම්බ වෙනවනේ සද්දයක් අහනකොටම Taman කැමති මිහිරි සංගීත නාදයක එතනම ආස්වාදය ඇති වෙනවනේ නාසයේ Taman කැමති සුවඳක් කිට්ටු කොට එතනම ආස්වාදය ඇති වෙනවනේ දිවට රසමසවුලක් ගෑවෙනකොට එතනම ආස්වාදය ඇති වෙනවනේ සුව එළවන යාන වාහන ඇඳ කුටු කොට්ට මෙට්ට ඇඟේ පහස ලබනකොට එතනම ආස්වාදයක් ඇති වෙනවනේ. Taman හිතන හිතවිලි රුචික දේවල් කල්පනා කරන එතනම ආස්වාදයක් ඇති වෙද්දී ඒ දේ පිළිබඳ සංසාර අත්දැකීමක් ඇති පිරිසකට කොහොමද එතන එතන ධර්මයේ සීකරන කෙනාට ඊට වැඩි ආස්වාදයක් ලැබෙනවා ඊට වැඩි කාලිකව ලැබෙනවා කියන එක දවස් දෙකකින් විස්තර කරන්න පුළුවන් වෙයිද අත්දක ගන්න පුළුවන් වෙයිද කියන එක තද බල අභියෝගයක්. අපි ඒකට මුහුණ දෙන්න නම් අපි මේ වැඩ කරන්නේ මොන වගේ යුද්ධයකට යුද්ධයක් එක්කද මොන වගේ හතුරෙක් එක්කද කියලා කල්පනා කරගන්න. ඒක නිසා යම් දවසක යම් කිසි කෙනෙක් ඒ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගුණය ධර්මයේ තියෙන අකාලික ගුණය දැක ගන්න නම් ඒ කෙනාට ඒ දේ ඊටාත්ම අස්පනා අපිට දැක ගන්න පුළුවන් තැන තමයි විපස්සනාව කියන්නේ. ඒක ටිකක් කිට්ටු කරලා පෙන්නනවා දානේදී ඊට වැඩිය කිට්ටු කරලා පෙන්නනවා සීලේදී ඊට වැඩිය කිට්ටු කරලා පෙන්නනවා සමාධි භාවනාවේදී නමුත් විපස්සනාවේදී ඊටාත්ම ළඟ කරකවල මේ කරනකොට මේ ප්‍රතිඵල දෙනවා අන්න මේ විදිහට මේ මේ වදයක් කලින් අහපු කෙනෙක් හෝ වේවා නාහපු කෙනෙක් හෝ වේවා මුද්ද කුසල ඡන්දයකින් මම මේ කරලා බලන්න ඕනේ කියන හැඟීමකින් කටයුතු කළොත් අන්නේ අකාලික බව ඒ සාන්දෘෂ්ටික බව පෙන්ලා දෙන දක්ෂම ආරම්භක ප්‍රබල චෛතසිකේ තමයි සතිය. ඒ නිසා අපි මේ වැඩමුළු පුළුවන් තරම් මේ සති චෛතසිකේ මේ සා උදාාර කෘත්‍යයක් කරලා දෙන මේ සා විශාල හැබෑ වෙනසක් ඇති කරන මේ සති චෛතසිකේ හඳුන්වා දීම නිසරණවනේ මුඛ්‍ය පරමාර්ථය මූලික දේ කරගෙන තියෙනවා. ඒ දේ සතිය කියන එක මගේ ජීවිතයට සම්බන්ධ වෙනකොට ඉස්ලාම පිටරට ස්වාමීන් වහන්සේනක් මට කිව්වේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ඉගැන්වීම අප්‍රමාදයේ බවත් අප්‍රමාදයට කියන තවක් නමක් තමයි සතිය කියලා කියනකොට මම තන්නේ කරම විරුද්ධව ප්‍රකාශ කරා නෑ බුදුරජාණන් වහන්සේ ඒක නෙමෙයි අපිට උගන්ලා දීලා තියෙන්නේ බුදුරජාණන් අපිට කියලා තියෙන්නේ දාන සීල භාවනා රාග දෝෂ මොහ එතනින් ගියාම සද්ධාව සීල සමාධි ප්‍රඥා කවදාකවත් මගේ ජීවිතේ මම කවදා සතිය කියන එක අහලා තිබුණෙත් නැහැ. මම කවදාකවත් අප්‍රමාදී කියන වචනේ අර්ථකථනයක් දැනගෙන හිටියෙත් නැහැ. නමුත් ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කිව්වා අපිට තනි වචනෙන් කියලා දෙන්න ඕනේ නම් බුද්ධ ආගම අමාරුයි. 84000 ධර්මස්කන්ධ එක වචනෙට දාන්න අමාරුයි. නමුත් තනි වචනෙන් කියනවා නම් අප්‍රමාදී කියලා දීපන්. එදාට අපි ගනුදෙනුවක් කරනවා. sannivedanayak කරනවා. මේ මොකද එහෙම කියන්නේ? සරුවචනාංශي අන්තිමට අවුරුදු 45ක් 45 වසක් ඒ ධර්ම කෘත්‍ය කරලා එහෙම නැත්නම් බුද්ධ කෘත්‍ය කරලා උන්වහන්සේ අවසාන වතාවට ඒ ශ්‍රී නේත්‍ර දෙක වහකණ්ඩ ඉස්සර වෙලා රැස්වෙච්ච පිරිසට කියපු අවසාන වාක්‍යය තියෙන්නේ අප්පමාදීන භික්කවේ සම්පාදේන වය ධම්මා සංඛාරා මුළු සියල්ලම මේ අප්‍රමාද පදයට තියලා තමයි බුදුජානනාංශය අත් එක වහගත්තේ මහණි අප්‍රමාදීව සම්පාදනය කරවූ වය ධම්මා සංඛාරා මේ සියලු ධර්ම යෝවැය වෙන සුළුයි. නමුත් එතන අප්‍රමාදී කියලා ගත්තාම අපිට සිංහල වචනයක් තියෙනවා පමාන වීම කියලා. අප්‍රමාදී කියන වචනේ බොහෝ විට සිංහල වචනයක් තියෙනවා. අපිට මේක උපනංව ගන්න පුළුවන් පමාව නොපමාව අප්‍රමාදය ප්‍රමාදය කියලා. අප්‍රමාදී කියන්නේ සංස්කෘත වචනේ අප්‍රමාද සිංහල වචනේ නොපමා බව නෑ අපමාද කියලා කියන්නේ pāli වචනේ නොපමා බව සිංහලට ගන්න පුළුවන්. අප්‍රමාදයේ විරුද්ධ පැත්තම ප්‍රමාදය සිංහලෙන් පාලියට කියන අපමාද සිංහලෙන් අප්‍රමාද කියන පදයෙන් පාවිච්චි කරන්නේ. මේ ප්‍රමාද කියන පදය මිනිස්සයා කාබාසිනියා කරන කාලකන්ණියෙක් කරන පස්සට අදින වචනයක් බව මේ ඔක්කොමලා දන්න. යමක් කරන්න ගම් කියන පමායි නම් ඉතින් මේ මිනිස්සයාට මේ ඉඳුල් බතක් තමයි कांड වෙන්නේ. කවදාකවත් උණු උණුවේ कांड හම්බෙන්නේ හැමදේම කරනකොට පමණයි. ඒ නිසා බෞද්ධයින්ට ලේසි මේ ප්‍රමාද කියන ಪದේ කියලා දෙන්න. මොකද අපි පමයි. මොන දේ කරන්න ගියත් පොඩ්ඩක් පමයි. ඒකේ ගාණක් නැති වෙලා තියෙන්නේ අපිට. නමුත් ඒකෙත් තව ඩිංගිත්තක් ඔපදමලා දැක්කොත් පෙන්නුවොත් කියන්න පුළුවන් පමාදේ අපි අර්ථකතනෙ දෙන්නේ කල යුත්ත කිරීමට කෙරෙන පමාවට පමාදේ කියලා කියනවා. කළ යුතු දේ කරන්න පමා වෙනවා නම් ඒකට ප්‍රමාදේ කියලා කියනවා. නමුත් ਸਰුවචනාංශේ බොහෝම ලස්සනට මේකට අර්ථයක් දෙනවා. කළ යුතු දේ කිරීමට පමා විතරක් නෙවෙයි පමාව කියලා කියන්නේ නොකළ යුතු නොපනත්කම් නොකර සිටීමට පමා වීමත් එයා සමානම අමාරු දෙයක්. දැන් යෝගාවචරය කියන මිනිස්සයා කළ යුත්තේ කිරීමට පමා වීම සලකනවා. පුංචි කරලා සලකන්නේ නැහැ. නමුත් එයාගේ ජීවිතේ රහස වෙන්නේ තේමා වෙන්නේ නොකල යුතු නොපනත්කම් කරන්න මොහොතක් අපමා වෙන්න එපා. එතකොට පමාව කියන වචනේට අර්ථ දෙකක් තියෙනවා. කල යුතු දේ වේලාවට කිරීම, නොකල යුතු දේ වේලාවට නොකර සිටීම. මෙන්න මේ දෙකේ අර්ථය ආපු ගමන් මුළු ජීවිතෙම පිරිච්ච ගතියකට යනවා. ඒකමයි අප්‍රමාද කියන පදයට වෙන්න තියෙන්නේ කලයුත්ත කිරීමට අප්‍රමාදීව කරන්න. නොකලයුත්ත නොකිරීමත් අප්‍රමාදීව කරන්න මෙන්න මෙතනදී සිංහල බෞද්ධයා නොකලයුතුකම් නොපනත්කම් නොකර සිටීමට කිසිසේත්ම සැලකිල්ලක් නැහැ. ඒ වෙනුවට හුඟ දිනේ පිංකම් කිරීම කියන වචනයක් ඉස්සරහින් තියාගෙන අර සබ්බ පාපසා කරනම් පවුණු කිරීමේ පදේ පස්සට දාලා තියෙනවා. ඒකල බුද්ධ ආගමක් හදාන තියෙනවා බුදුහාමුදුරන්ගේ සද්ධර්මයේ. ඊට පස්සේ බුද්ධ ආගම යෙදিলা ඉතින් එක එක ಜಾති පිංකම් කර කර ඉන්නවා. නමුත් නොකල යුතු නොපනත් කන්න කිරීමට වග වෙන්නේ. ඉතින් මේ නිසා අපිට කවදාකවත් සද්ධර්මයේ තියෙන නෛර්යානිකත්වයේ ගැඹුර දැක ගන්න බෑ. ඒක නිසා ඒ බුරුම ස්වාමීන් වහන්සේලා මේක විස්තර කරනකොට කියනවා කලයුත්ත කිරීමට ප්‍රමාණ වීමට අපි දානේ කියන වචනේ පාවිච්චි කරනවා. නැති බැරයට දන් දෙන්න ඕනේ. Taman ළඟ තියෙනවා නම් දෙන්න ඕනේ. වෙලාවට දෙන්න ඕනේ. සංඝයාට දෙනකොට උදේ අරුණ නැග්ග වෙලාව ඉඳලා මධ්‍යහනේ අතරමැද වෙලාවට දෙන්න ඕනේ. ඒකට අප්‍රමාදීව කටයුතු කරන්න. දැන් ওই දායකයෝ ආපුවාම පුදුමාකාර යෙදවුමක් කරනවා. හරියට ඒ දානේ දෙන්න. ඒක කළ යුතු යුතුයකමක්. මොකද අපේ අම්මලා තාත්තලාත් කරලා තිනවා. මුළු ජාතියක් වශයෙන් කරලා තියෙන නිසා නොකළ කළ යුත්තක වෙලාවට කරන්න ඕනේ. ඒකෙන් කුසල් සිද්ධ වෙනවා. අනුන්ටත් පණිවිඩයකුත් යනවා කරුණා මෛත්‍රියකුත් වැඩ යනවා. නමුත් සීලය කියලා කියන්නේ නොකල යුද්ධ නොකර සිටීමෙන් ලැබෙන කුසලය. සතුම් මැරීම නොකල යුත්තක් ඒක නොකර ඉන්න ඕන. හොරකම් කිරීම නොකල යුත්තක් ඒක නොකර ඉන්න කවුරුත් කියලා නෙමෙයි. සීලයක් පිටන්න ඕන. කාමීත්‍යචාරය හොඳ නැති දෙයක් නොකර ඉන්න ඕන. බොරුව කේලම හිස් වචන පරිස වචන නොකල යුත්තක් නොකර ඉන්න ඕනේ. එයින් පුංචි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කළ යුත්තේ කිරීමෙන් ලැබෙන දාන කුසලයක් නොකළ යුත්තේ නොකිරීමෙන් ලැබෙන සීල කුසලයක් තලකපුවාම මේ දෙකෙන් කොයි එකද ශ්‍රේෂ්ඨ? දන් දෙන එකද ශ්‍රේෂ්ඨ නැත්නම් ඊට වැඩිය සීල් රකින්න එක ශ්‍රේෂ්ඨ කිව්වොත් ජනමත විසඳුමක් ජනමත විමසුමක් කළොත් සිංහලයේ අතර සම්පූර්ණ උඩු යටිකුරු උත්තරයක් ලැබේ. මොකද ඒ තරම් පිරිස කැමැති දන් දෙන්න. නමුත් කිව්වොත් දවස් 7-8ක් එක තැනක ඉඳලා සීල් රකිමු කියලා ලෝකේ නැති පච සේරම කියනවා. ඒකට වෙලා නැහැ. ඒක කරන්න බෑ. දන් දෙන්න කැමැති. ඒ තරමටම අපි මේක උඩියට කරලා තියෙනවා. ඒ නිසා අප්‍රමාදය නොකල යුත්තේ නොකිරීමට මොනම හේතුකින්වත් නිදහස කරනු දෙන්න එපා. එනිසා ජීවිතේ ප්‍රථම යාමේදීම ඒ දුරදිග යන වැරදි රාශියකට මුල් වෙන මේ කාමභෝගී කම නොකල යුත්තක් Brahmacharya පැත්තෙන් බලනවා. නමුත් සාමාන්‍ය ලෝකයා එහෙම කියන්නේ සාමාන්‍ය ලෝකයා කියලා අම්මලා තාත්තලාත් කියන්නේ අපි කාමයේ බුද්ධි විඳින්න ඕනේ කියලා මොකද සරුවචනංශයේ ඉන්ද්‍රකීලයක් වාගේ. නොසලී කියා සිටිනවා භාවනා කරන නම් ජීවිතේ ප්‍රථම වාසයේදී සුසු කාල කේසා බද්ද යබ්බනේන ජීවිතේ පටම යාමෙන් කරන්නයි කිය. අයගා යුවේ මේවා කියනකොට ඕගොල්ලන් ටික අප්සෙට් යනවා මොකද ඒ කාලේ පෙන්කලපු කට්ටියනේ. නමුත් මේ වෙලාවේ හරි කමන්නේ ඒක තේරුම් අරගෙන අඩු ගානේ පොඩි උන්ට පච උගන්නන්න එපා. පොඩි උන් ඉන්නවා අද අනන්තවත් බ්‍රහ්ම ලෝක උප්පත්ති කියන මිනිස්සු පොඩි කාලේ ඉඳලම බණට භාවනාවට යන හෙන ගෙඩි වගේ පොඩි මේ සේරම අම්මලා තාත්තලා උන්ගේ මොට් මෙට්ට මොට්ටයි කරලා ඌ සිවිල් සර්වන් කෙනෙක් කරන්න හදනවා ඩොක්ටර් කෙනෙක් කරන්න හදනවා ස්ටේෂන් මාස්ටර් කෙනෙක් කරන්න හදනවා මහා ලොකු දෙයක් කියලා හිතාගෙන හොඳට මතක තියාගන්න දොස්තරලා මැරෙනවා. සිවිල් සර්වන්ට්ස්ලාත් හිරේ යනවා. ස්ටේෂන් මාස්ටර්ටත් කෝච්චිය පමා වෙනවා. ওই මැරෙනකොට ওই වෙනසක් නැහැ. මොකොයි කාටද කියන්නේ අනේ පුතේ හත් අවුරුදු වයසේදී පැවිදි වෙලා බණක් භාවනාවක් කරපන් කියලා උපදේශයක් දෙන්න පුළුවන්කමක් දෙමව්පියන් දෙන්න කොච්චර පාරමිතා පිරෙන්න ඕන. ඒ නිසා මේ සා බහු පායාස වූ බහු දුක්ඛ වූ අනන්ත අප්‍රමාණ දුක් කින දෙන්නා වූ මේ කාමයට ආවඩන්නේ අපි දැන් නම් කියනවා මේ බටහිර ලෝකේ ආරය කියලා නෑ මේ මිනිස්යාගේ හැටි. ඒ නිසා අපි එකක් අපි හදා ගන්න ඕනේ ජීවිතය සද්ධර්මයේ අනුව ජීවත් වෙනවා නම් පින් කරන එක පැත්තක තියේදී පව් නොකිරීමට දැඩි අදිෂ්ඨානයක් ගන්න. ඒ දැඩි අධිෂ්ඨානය හරහා සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය නැත්නම් බොරු කේලම් හිස් වචන පරස වචන අයින් කරලා මේ අප්‍රමාද ධර්මය දාන මට්ටමින් සීල මට්ටමින් සම්පූර්ණ කරලා සමාධි මට්ටමේ අප්‍රමාදයේ තමයි ධ්‍යාන නැත්නම් අර්පණාව උපචාර සමාධි. ඉතින් අර බුද්ධ ජයන්තිට ඉස්සලා තිබුණ බුද්ධ ආගමේ කියලා තිබුණේ දානයේ 100%ක්ම අංග සම්පූර්ණ වෙන්න ඕනේ. ශීලයේ හොඳටම අංග සම්පූර්ණ වෙන්න ඕනේ. ඒක ධ්‍යාන වඩන්න ඕනේ. ඊට පස්සේ තමයි භාවනාව විවසනා කරන්න පුළුවන් වෙන්නේ. ඒකට අනිවාර්යයෙන්ම අරණ්‍යගත වෙලා පැවිදි වෙන්න ඕනේ. ඒකට අනිවාර්යයෙන්ම ත්‍රිපිටකය දැනගෙන තියෙන්න ඕනේ. ඒකට අනිවාර්යයෙන්ම දසපාරමිතා පිරලා තියෙන්න ඕනේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබන්න පුළුවන්. හැබැයි ඉතින් සෝරි කියන්නේ මේ කාලේ නිවන් දකින්න බෑක මෛත්‍රී බුද්ධ ශාසනය පමණයි කරන්න පුළුවන් කියලා සම්පූර්ණ ශාසනේ මිනි පෙට්ටියට එන ගහලයි තිබ්බේ බුද්ධ බුද්ධ ජයන්තිට ඉස්සර වෙලා මේ වයසක කට්ටිය ඒකට සාක්ෂි වෙයි මම මේ කියපු එකට කවුරු හරි විරුද්ධ වෙනෝ නම් අත උසලා කියන්න එදා තිබුණද භාවනා මධ්‍යස්ථාන. එදා හිටියද කවුරුත් කමටහනක් දෙන්න. ඔක්කොමලා කිව්වේ මොකද්ද? දැන් ඔය සාමාන්‍ය මොන්ටිසෝරි පන්ති කරගමු. ඇඩ්වාන්ස් ලෙවල් ක්ලාස් එකේ ඉන්නේ ඊගා බුද්ධ ශාසනේ දැන් තියෙන්නේ ඒකට පින්කම් කරන එක විතරයි කියලා. නමුත් මතක තියාගන්න බුද්ධ ජයන්ති පහුවෙලා අවුරුදු 55ක් 60ක් දැන් ගිහිල්ලා තියෙනවා. අද වෙනකොට විශාල පෙරලියක් වෙලා තියෙනවා ශාසනය. ඒක බුද්ධ ආගමේ ලංකා බුද්ධ ආගමේ විතර නෙවෙයි කොතනත් වෙලා තියෙනවා. මතක ධානයෙන්ද විහිළුවක් නෙවෙයි අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ විප්ලවයට මේ වෙනසට මේ හැබෑ වෙනසට සාක්ෂිකාර වෙන්න. අපිත් මේ තිරිසන් වගේ කාමයට මේ ජීවිතය ගත කරන්න එපා. බටහිර ලෝකේ වගේ කාමයටම පහඳින්න එපා. අපේ දරුවෝ මේ මේ බිල්ලට දෙන්න එපා. අපේ අම්මලා තාත්තලාට කියනවනේ මේ කතා කරලා කියන්න ඕනේ අම්මේ තාත්තිය මේ බුද්ධ ජයන්ති කාලේ මේ ලෝකෙට ආවේ වෙනදා වගේ මේ සාමාන්‍ය මේ මනුෂ්‍ය කාමේ විඳින්න නෙවෙයි. මනුෂ්‍ය කාමේ එපයි කියන එක නෙවෙයි. අපිට ඇහැට රූප ඕනේ. අපේ කනට ශබ්ද ඕනේ. අපේ නාසයට ගඳ ඕනේ. අපිට දිවට රස ඕනේ. අපිට කයට පහස ඕනේ. හිතට හිතවිලි ඕනේ. මෛතුන සේවනයත් ඕනේ. ඒක නැත්තම් වෙන්නේ. නමුත් ඒ ඔක්කොම අත්‍යේදී අපිට අප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි අපි සුඛෝපභෝගීත්වය පොඩ්ඩක් අයින් කරන්න වෙනවා. පාරිභෝගිකත්වය පොඩ්ඩක් අයින් කරලා අවශ්‍යතාවයට ප්‍රයෝජනෙ සලකලා මේ කාමවස්තු බුද්ධි විඳඳ සරුවචනාංශේ තරහ වෙන්නේ. අපිට වෙලා තියෙන්නේ මොකද්ද? කාමවස්තු වෙනුවෙන් පුදුමාකාර කැඹිරිල්ලක් හඹරන්නේ. මට දැන් සැපති වුණාට මට හෙට ලැබෙයිද දන්නේ ඒ නිසා ලොකු බැංකු ගිණුමක් ඕන. ලොකු රක්ෂණ සාතිකයක් ඕනේ මට. හෙට මොනව වෙයිද දන්නේ නැහැ. දැන් ඒ විතරන්නේ මම විතරක් බෑ මගේ කට්ටියට කොහොද ආරස්සාව. ඒ නිසා මම ඒගොල්ලන්ටත් ආර්ථික ආරස්සාව සලසලා දෙන්න ඕනේ. දේශපාලන ආරස්සාව සලසලා දෙන්න. එකෙක් නැහැ නියෝග සම්පූර්ණ කළ මැරිච් එකේ. මේ මානව ඉතිහාසයේ එකෙක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මම ඒ සක්විති රජ වෙලත් ඉඳලා තියෙනවා මට මතකයි සක්විති රජ වෙලත් ඔය කරන්න තියෙන ඔක්කොම සෙල්ලම් කෙරුවා මරනකොට ඌනෝ තිත්තෝ අතිත්තෝ කාමදාසෝ ඌනවයි මම මැරුණේ අතෘප්ති කරවයි මැරුණේ කාමයට දාසව තත්වෙමයි මැරුණේ ඒ නිසා කාටවත් මේක ඉක්මවන්න බැහැ නිසා ඒකේ ප්‍රමාණය දැනගෙන මේ ගත කරන ජීවිතය අතරමැද මේ අප්‍රමාදයේ පොඩ්ඩක් එහෙම නැත්නම් අපි කියමු සතිය පොඩ්ඩක් වඩන් ඉගෙන ගන්න සතිය තමයි බුදුරජාණන් ශ්‍රීගේ ධර්මයේ තියෙන පිණ්ඩාර්ථය සාරමණ්ඩය ගොනුව සමාරම්භය මංගලාවතරණය කියලා දැනගන්න වෙනවා මේ මේ නිස්සන්වණේ කරන්නේ ඔච්චරයි අපේ පණිවිඩය ඔච්චරයි අපි කියලා දෙන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයේ ඉස්ලාම් තියෙන සතර සතිපට්ඨාන ඒ නිසා සතර සතිපට්ඨානේ දන්නේ නැත්නම් බෞද්ධකමක් ගැන අයිතිවාසිකම් කතා කරන්න එන්න එපා බුද්ධ ශාසන අමාත්‍ය වෙන්නත් ඉඩ තියෙනවා. අමාත්‍යංශේ ලේකම් වෙන්නත් ඉඩ තියෙනවා. සතර සතිපට්ඨානේ වඩන්නේ නැත්නම් ඒක ගැන නම් කතා කරන්නේ. ඒ කෙනාට ශාසනයෙන් සරණකුත් නැහැ. එයාගෙන් ශාසනයට සරණකුත් නැහැ. ඊට වැඩි හුඟාවක් වටිනවා. මේ සතිපට්ඨානේ වඩන පුංචි උපාසක මහත්තයෙක්ගේ පුංචි උපාසකම්ම කෙනෙක්ගේ ඊට වැඩි ශාසනික සේවාවක් කරනවා. ඇතුළත පිටත දෙකම. ඒක නිසා අපි බලමු මේ සති චෛතසිකයත් එක්ක අප්‍රමාදී චෛතසිකයත් එක්ක කොහොමද මේ සාන්දෘෂ්ටික බව කොහොමද මේ අකාලික බව අපි මේ පුංචි අත්දැකීමක් මනුස්ස අත්දැකීමක් අපේ මට්ටමට අත්දැකීමක් ලබන්නේ කොහොමද කාමයට එක්ක තියෙන සාපේක්ෂව එක අපි කාමයේදී ඇහි ලස්සන රූපයක් බලලා අපි මනාපමනාප දෙක පහල කරගෙන මනාප රූපේ පස්සේ සද්දත්නාහ ගඳත් නොබල රසත් නොබල පහසත් නොබල රූපෙම යෙදී ගත කරනවා සද්දයක් ඇහුනොත් ඒ සද්දේ දිගේ රූප බලන්නේ නැතුව, ගඳ බලන්නේ නැතුව, රස බලන්නේ නැතුව, පහස බලන්නේ නැතුව සද්ද දිගේම දුවන. ඒ නිසා මේ අඩු ගානේ පහක් තියෙන මේ නාලිකා පහෙන් හොඳට මතක තියාගෙන ඉන්න මනුස්ස පංචවෝකාර භවයක් තිබුණාට එක සැරයකට එකයි බුද්ධි විඳින්න පුළුවන්. ඒ බුද්ධි විඳින දේ අනික් පහම කාබාසිනියා කරනවා. රූප බලන මිනිහා මිනිහා බීරි. එමිසට ගඳ සුවඳ තේරෙන්නේ නැහැ. ඒ මනසට රස තේරෙන්නේ නැහැ. ඒ මනසට පහස තේරෙන්නේ නැහැ. මොකද ඒකක් හරි තියෙනවා නම් රූප බලන්න බෑ. ඒ නිසා රූප බලන හැම චිත්තක්ෂණයකම හතරක් අකාමකා දානවා. ඒ තරම් අධිරාජ්‍යවාදී ක්‍රමයක් මේ ඉන්ද්‍රිය පද්ධතියේ තියෙන. නමුත් රූපේට අපි කොච්චර ඇබ්බැහි වෙනවද කියනවනම් අපි රූපේට කොච්චර ලොල් වෙනවද කියනවනම් අපි රූපේට කොච්චර සම්මෝහයටපත් වෙනවද කියනවනම් කටත් අරගෙන රූප බලන වෙලාව අපිට සද්ද ඇහෙන්නේ නැතුව ගියා. ගඳ නොදැනී ගියා. රස නොදෙනී යනවා පහස නොදී යනවා කියලා බුදුන් කිව්වත් අදහන්නේ. ඒක නිසා මේ එකක් බුද්ධ ඉඳින වෙලාවේ හතරක් පාවා දෙනවා. ඒ පාවා දෙන හතර මේ සංසාරේ අපිට ලැබෙන තියෙන දේවල් ගියා ගියාමයි කවදාකවත් ආයේ ඇත්තු දාලවත් අත්දන්න බෑ. ඒ නිසා අපි එකකට ලොල් වෙලා ලස්සන රූපයක් බලනවා ගඳක් රසක් පහසක් ලබන හැම වෙලාවෙදීම අපිට ලැබෙන්න තියෙන තොරතුරු වලින් ඊටාම සුළු කොටසක් ගන්න ඒකේ උද්දීපනය වෙලා ඒකේ තෙත් වෙලා ඒකේ රාගෙන් රත් වෙලා ද්වේෂයෙන් පැලහිලා විශාල ප්‍රදේශයක් කතා වෙන නිසා අපේ මනසෙන් වැඩ ගන්නේ සම්පූර්ණ සර්කිට් එක තියෙද්දි පහෙන් එකයි එක වැඩකට ඒ පහෙන් එකෙත් අපේ පරිණාමයේදී අපේ ස්වභාවික වරණයේදී රුචි දේ පමණයි අල්ලන්නේ එතකොට 10න් එකයි. ඒ රූප රූප බල බල හිටියත් අරුචි දෙයක් හම්බෙච්ච ගමන් අපි ඒක අතාරිනවා. ඒ රුචි දෙය අල්ලගන්න යනකොට කවදාකවත් අපි මේ කොච්චරම සම්මෝහයටපත් වෙනවද කියනං ඇහෙන් රූප බල්ල පටන් අරගත්තට ඒ රූපේ මත නෙවෙයි අපි තොරන් ගහන්නේ ඒ රූපේ ගැන හිතාගත්ත දේවල් මත. ඒ රූපෙන් තමයි පටන් අරගන්නේ. ඒකෙන් තමයි වැඩේ පටන් ගන්න. නමුත් අන්තිමට හිතලුවක් මත මනෝරූපයක් මත තමයි යන්නේ අන්තිමට සම්පූර්ණ පදනම් විරහිත මනෝලෝකයක තමයි අපි සැලසුම් කරන්නේ. ඒ නිසා කවදාකවත් ඒ පරිශ්‍රයට අවශ්‍ය මූලතරතුරු අපි ළඟ නැහැ. අපි ළඟ තියෙන පක්ෂග්‍රාහී තොරතුරු, ruci තොරතුරු වෙන්න වුණොත් හොඳයි කියන තොරතුරු කවදාකවත් යථාර්ථයෙන් ඇති හැටිය දන්නේ නැහැ. ඒක නිසා සරුවචන් වහන්සේ සඳහන් කරනවා උඹ පොඩ්ඩකට මම කිව්වට ඇස් දෙක වහගනි. ඇස් දෙක වහගනින් ඒක ලියවල ඔය ඔය ගනුදෙනුව ඔය ආයතනේ ඔය කියන ద్వාරේ පොඩ්ඩකට ශික්ෂණය කරන්න. ඇස් දෙක වහගෙන පොඩ්ඩක් බලන්න. යෝගෙම සද්ද නැති තැනකට පොඩ්ඩක් යන්න. දැන් අපි හිතන්නේ පුළුවන් තරම් ලෝකයේ තියෙන විවිධ වර්ණ සහ හැඩ දකින්න විනපෝසත් කියලානේ. ලෝකේ තියෙන තාක් සද්ද ගෙදර හැමදේම සැප තියෙනවා නම් එවනිය සැප පොහසත් කියලානේ. ගඳ, රස, පහස ඉදි පොහසත්කම වල මේකනේ එකතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ නිකන් විහිළුවට වගේ කියන ඔබ කැලේකට රිංගපන්. පොඩක් ඇත් එක වහගෙන හිටපන්. ඉතින් අර සැප විඳපු සැප පිටිපස්සේ ගිය මිනිස්සයාට විශාල පාඩුවක් අනේ මෙච්චර සැප රූප තියෙද්දි මම දැන් ඇත් එක වහගත්තට පස්සේ පේන්නේත් මොනවද? කරපු අකුසල් කර්ම ටික විතරනේ. ලස්සන රූප බල බල හිටපු මනසට ඒ ටික පේන්න පටන් ගත්තාම බලුවමනයක් වගේ. ලස්සන සද්ද රාශියක් අතහැරලා නිසද්දතාවයට ගියාම පාළුයි. කොන් වුණා වගේ, තනි වුණා වගේ දැයි. උඟා ගඳ තියෙනව අතහැරලා මේ සාමාන්‍ය වාතේ හුස්ම ගන්න ගියාම ගොඩාක් රස තියෙන දේවල් අතහැරලා දිව කෙලවල රහ විතරක් දකින්නකොට කාට කතා නොකර ඉන්නකොට මේ ඉන්න පහසේ පිරමීඩයක් තිබ්බා වගේ චෛත්‍යයක් තිබ්බා වගේ ඉඳගෙන ඉන්න ත්‍රිකෝණේ විතරයි වෙන මොනවත් නැති වෙනකොට හොඳ හොඳ යාන වාහන හොඳ හොඳ ඇඳ කොට මෙට්ට වල හිටපු කෙනාට මේකම මහ වදයක් වගේ පේනවා. ඒ නිසා නිකමට හරි කිව්වොත් දන්නඳුරගෙන්ද භාවනා කරන්න යන් කියලා නෑ අපි එච්චර පව් කරලා නෑ. අපිට මේ ගෙවල් දොලවල මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ මොකටද ගිහිල්ලා මේ කුරුසෙට තියලා එන ගැහුවා වගේ ඉඳගෙන භාවනා කරන්න කියලා යන්නවත් කැමති නෑ. නමුත් හිතනද මේ මුල් උපදේශපන්ති දීපු විදිහට ඒකට ඇස් දෙක වහගෙන ගන්ධ රස පහසින් පොඩ්ඩකට හිත తాවකාලිකව වෙන් කරගෙන ඊටාම වැදගත් එකක් කරනවා භාවනාවේදී මොනම චේතනාවක්වත් පහල කරන්නේ කය තැම්පත් කරන්න ඕනේ චේතනා විරහිතව පවත්වන්න පුළුවන් ඉරියව්වක. අතපය දිගාරින්නේ නැහැ, කහන්නේ නැහැ, නටන්නේ නැහැ, නලියන්නේ නැහැ. හොඳට පట్టල කරන හොඳට හිටි පරි ගහලා වාඩි වෙලා. ඉතින් ඒක තමයි හොඳ මේ කොණ්ඩ ගම් ගෙඩියක් බිම දැම්මා වගේ මැටි කට්ටයක් බිම දැම්මා වගේ පද පොළොව පදලා අල්ලන මේ ඉරියව්ව තමයි හොඳ මේක. ඒකට මේ ත්‍රිකෝණාකාර හැඩේ එහෙම නැත්නම් මේකට කියන පිරමීඩාකාර හැඩේ වැටෙන්නේ නැහැ. ඒකේ ඉඳගෙන ඇස් දෙකෙන් රූප බලන්නේ නැහැ, ශබ්ද නැහැ, ගඳ නැහැ, රස නැහැ, පහසක් නැතුව දැන් මේ මොකදයි වෙන්නේ කියලා බැලුවොත්. ඇහි රූප ගණ දෙනුවක් නැහැ. කනේ ශබ්ද ගණ දෙනු පිළිබඳව හොයලා හොරලා ඕව පහර අවසන් යන්නේ නැහැ. නාසයෙන් සාමාන්‍ය ඉච්ඡර අපිට කරදර එන්නේ නැහැ. දිවෙන් රස පහසක් ලබන්නේත් නැහැ. කය හොල්ලන්නේ නැතුව බලන්න හිටියොත් අන්න ඒ චිත්තක්ෂණය කියනවා මම දැන් මෙතන. මෙතන කවුරු හරි ඉන්නවනම් ඒ මම දැන් මෙතන කියන තැනට යන්න බෑ කියලා කෙනෙක් ඒ මනුස්සයා භාවනාවට අබහුවයි. අපහට පිස්සෙක් වෙන්න පුළුවන් වේදනට පුද්ගලයේ තද බල වේදනාවක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒ කාරණා නිසා සමහරෙකුට වර්තමාන මොහොතට එන්න බෑ වර්තමාන මොහොතට ආවත් සමහර පුදුම බයයි ඇත් එක වහනවට සමහර පුදුම බයයි නිස්සද්ද භාවයට සමහර පුදුම බයයි චේතනා විරහිතව කය තැම්පත් කරගෙන ඉන්න මොකද දඟලලා දඟලලා දඟලලා පුරුදු කරපු කය එක තැනක තියන්න බෑ ඉතින් කාට හරි පුළුවන් නම් ඇහෙන් රූප නැති, කනෙන් ශබ්ද නැති, නාසයෙන්, දිවෙන්, කයෙන් චේතනාපූර්වක කිසිම ක්‍රියාවක් නැතුව ඒ වර්තමාන මොහොතට අවදි වෙන්න අපි ඒකට දෙනවා නමක් අප්‍රමාදී කියලා. අපි ඒක දෙනවා නම සතිය කියලා. ආන් එතින්ට ගියොත් යම් කිසි කෙනෙකුට ඒක එක චිත්තක්ෂණෙ ගියාට යාට තේරෙන්නේ නැහැ. මොකද සංසාරේ ගොඩක් අපි ඉඳලා තියෙන්නේ අතීතේ අනාගතේ. වෙන කෙනෙක් ගැන හිත හිතා. වෙන තැන් ගැන හිත හිතා. මම දැන් මෙතන කියන තැනට හිත ගියාම ඇත්තටම gedara ගියේ මිනිස්සයා Tamange gedara අමතක වෙච්චි ආගන්තුක මට්ටමක් එනවා හිතට. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේක බුද්ධිය ලබන්න ටික කාලයක් එහෙම නැත්නම් චිත්තක්ෂණ තුන හතරක් පර්යංක පහතරක් පහක් උත්සාහ කරන්න වෙයි. ආසන්න මතකයේ මේ අත්දැකීම නැත්තම් අන්න එතින් ගිය වෙලාවක මම දැන් මෙතන කියන තැනට හිත ආපු වෙලාවක එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඇහෙන් හිත පිට ගිහිල්ලා නැහැ කනෙන් හිත පිට ගිහිල්ලා නැහැ නාසයෙන් හිත පිට ගිහිල්ලා නැහැ දිවෙන් හිත පිට ගිහිල්ලා නැහැ කයෙන් හිත පිට ගිහිල්ලා හිත ඇතුළට ඇවිල්ලා ඒකට කියනවා අන්තරාවලෝකනේ කියලා ඇතුළත බැලීම අන්නේ චිත්තක්ෂණයක ඕන තරම් සහතිකයක් දෙන්න පුළුවන් කවදාකවත් මානසික අසහනයක් හිටින්න බෑ කවදාකවත් මානසික ආතතියක් හිටින්නේ නැහැ. මම දැන් මෙතන කියන චිත්තක්ෂණය. ඒ නිසා පිස්සෙකුට එන්න බෑ. මානසික අසහන තියෙන කෙනාට ඒක හිතා ගන්නවත් බෑ. මොකද එච්චර හදිසි උත්තරයක් මෙතන තියනවාද කියලා. ඒ නිසා එවැනි චිත්තක්ෂණයක යම් කිසි කෙනෙක් ගත කරනවා නම් ඒක පරියන්කට ඒක චිත්තක්ෂණයක් හිටියත් මම දැන් මෙතන ඉන්නවා. මේක තමයි සතිය කියන්නේ. මේක තමයි අප්‍රමාද කියන්නේ. අනේ මට බැරිද මේ චිත්තක්ෂණේ දෙකක් කරගන්න. අනේ මට බැරිද තුනක් කරන්න, හතරක්, පහක්, හයක් කියලා. ඒ චිත්තක්ෂණ ගාන පවත්තගෙන යනකොට යාට තේරෙනවා නම් මේ චේතන නැති නිසා කර්ම නැහැ. අලුතෙන් කර්ම රැස් වෙන්නේ ඒ වගේම ගෙවිච්ච කර්ම මේ වෙලාවේදී පරිසම් දෙන්න තැනකුත් නැහැ. පරිසම් දෙන වෙලාවල් අපි මගාරවල තියෙන හොඳට පහසුවට වාඩි වෙන්න පුළුවන් වෙලාවක්. ඒ නිසා කර්ම රැස් වෙන්නෙත් නැහැ. කීනම් පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්ත ආයතිකේ භවස්මේ. පරිණිවත්‍යත් ඉවරයි. අලුතෙන් රැස් කරන්නෙත් නැහැ. නවං නත්ති සම්භවං විරත්ත චිත්ත මේ භවය ගැන නෙවෙයි කල්පනා කරන්නේ මේ චිත්තක්ෂණේ පමණයි. සාන්දෘෂ්ටික වූ මේ චිත්තක්ෂණේ පමණයි. අන්න එතෙන් ගිය මිනිස්සයාට තේරෙනවා ඒක සත්පුරුෂයාට නම් අසුවිරු ඥාන ඇති කෙනාට නම් මේ manussත්වයේ කියන්නේ manussත්වයේ කොත කොන්තය ජයග්‍රහණය කියන්නේ ওই චිත්තක්ෂණේ පමණයි. ඇයි එම කියන්නේ මිනිස්සෙක් ජීවත් වෙන්නේ ওই චිත්තක්ෂණේ පමණයි. අනික හැම වෙලාවෙම අපි ඉන්නේ හීනෙක, අපි ඉන්නේ සම්මෝහයක, අපි ඉන්නේ මතයක, අපි ඉන්නේ මතියක, අපි ඉන්නේ මදයක. ඒ මතියෙන් මදයෙන් ප්‍රමාදයෙන් පැත්තකට දාලා මම දැන් මෙතන චිත්තක්ෂණයට ආවට පස්සේ ඒකේ තියෙන සාන්දෘෂ්ටික ගතිය තමයි ඒ චිත්තක්ෂණය තමා වශයෙන් Tamanට අත්විඳින්න පුළුවන් වුණාට නෑදෑයෙකුට දෙන්න බෑ. මොනම තාලකින්වත් කාටවත් දෙන්න බෑ. එයා යාගේ උපය ගන්න ඕන. ඒකට බණ කියන්න පුළුවන්. ඒ නිසා මේක සාන්දෘෂ්ටිකයි. ඒ වගේම තමයි අම්මගේ අප්පට කොච්චර බූදලේ වශයෙන් මේ චිත්තක්ෂණය තියුණත් Tamanට දෑවැද්දට ගන්නත් බෑ. මේ චිත්තක්ෂණේ කවදාකවත් කාටවත් දෙන්න බෑ. ඒ වගේම ලස්සන පැත්තක් තියෙනවා. මොන්න තරම් අම්මා අප්පා මැරුණත් වස්තු විනාශ වුණත් දුව දරුවා නැති වුණත් ගෙට ගිනි ගත්තත් මම දැන් මෙතෙන් Tamanට එන්න පුළුවන් වරය වළක්වන්න පුළුවන් බලයකුත් මේ ලෝකේ නැහැ. අපි පශ්චාත්තාප වෙලා අඬහව ගන්න ගත්තොත් අනේ මෙච්චර හම්බ කරපු ගේ ගිනි ගත්තා අනේ මගේ අම්මා මැරුණා අනේ මගේ දරුවා මැරුණා කිව්වොත් අඬන මනසට අඬන්න පුළුවන්. නමුත් සත්‍ය දියුණු කරපේකන තියෙනවා. එවැනි ව්‍යසනයකදීවත් සතියෙන් සතියටපත් වීම නැති කරන්න බෑ. අපේ සාසනයේ තියෙන හොඳම නිදර්ශන තමයි පටාචාරාව. මිනිහා මලා, දරුවෝ දෙන්න මලා, අම්මා මලා, සහෝදරයෝ මලා, රෙද්ද නැහැ. අප්පුඩි ගග හැම තැනම ඇවිදිනවා පිස්සු. මිනිස්සු කිව්වා අන්න අතන වෙදෙක් ඉන්න පුළුවන් නම් යන්නේ කියලා සරුවචනන්සේ මේ වගේ බණ කීකේ ඉඳදී දරුවෝ දෙන්නෙක් වදපු අම්මා කෙනෙක් හෙළුවෙන් ඇවිල්ලා මේ සභාවට වැටුනහම පොඩ්ඩක් හිතන්න කොහොමද සභාවේ සභා ගෞරවය කියලා. එහෙම මන්දි ඇවිල්ලා අප්පුඩි ගහනවා, කුරුල්ලෝ ඉලවනවා, දරුවෝ නැතුවට අඬනවා. බුදුහාමුදුරු කිව්ව මොකද අත දික් කළා. නංගි සීයලව ගනින් කිව්වා. සතිය පිහිටවන්න මිනිහා මැරුණයි කියලා ප්‍රශ්නයක් උනේ නෑ පටචාරාව. අර දරුවෝ දෙන්න නැතුණයි කියලා ව්‍යසනයක් උනායි කියලා පටචාර ප්‍රශ්නයක් උනේ නෑ. අම්මා මැරුණා කියලා ප්‍රශ්නකුත් නැහැ. තහවුරු දෙන්න මැරලා ගේ ගිනි ගන්න දැකපු දුම දකින්න තුන බය ආවෙත් නැහැ. ඒ ගමම්ම සතිය පිහිටියා ඒත් එක්කම බයලජ්ජාව පහළ වුණා. ඒත් එක්ක වටපිට බැලුවා මම කාන්තාවක් හෙළුවෙන්නේද ඉන්නේ කියලා. ළඟ ඉන්න පුරුෂෙක් උතුරු සල්ලුවක් දුන්නාට පස්සේ විලි වහගත්තා. බුදුරජාන්සේ බණ කිව්වා සෝවාන් වුණා. අපිට එහෙම නිකමට හරි බබාට හෙම්බිරිසාවක් ඇදලා දුන්නොත් එimhe කොහොම හිටීද සතියේ? බබාට එපා බබාගේ බබාට හෙම්බිරිසාවක් හදුනහම මොකද්ද වෙන්නේ? එහෙම නැත්නම් ඩිංකන් ඩොලර් එක ඉහළ ගියයි කිව්වොත් මොකද වෙන්නේ? පෙට්‍රල් ගණන් ගියාම කිව්ව මොකද වෙන්නේ? ඉතින් අපිට මේ බරපතල ප්‍රශ්නනේ. ඒ මොකද ඒ කරදර නැති වෙලාවේ මේ සතියේ පිහිටුවලා භාවනා මානසිකාරයක් හදලා නැහැ. නිසා මේ පොඩ්ඩක් හෙල්ලිච්ච ගමන් හරියට මෝරන්න ඉසලා එළවලු කැඩුවොත් ඒක එහෙම ගෙනියනකොට පොඩ්ඩක් තැලිච්ච ගමන් කහට පිපෙනවනේ. හම් වෙනවනේ. මෝරච්ච තැලවලු වල එහෙම වෙන්නේ ඒ වගේ හදාගත්තේ නැති හිතට ඕනම කෙනෙකුට නටවන්න පුළුවන්. අඩු ගානේ සමිද්ධි හාමුදුරන්ට අර දේවතාවටත් නටවන්න පුළුවන්කම තියෙනවා. සමිද්ධි හාමුදුරෝ දන්න නිසා බේරුණා. ඒ වගේ වෙලාවට ඇවිල්ලා කවුරු බොරුවක් කිව්වත් නොමග ඇරියත් අපේ හිත ඔද්දල් වෙලා තියෙන වෙලාවේ අනිවාර්යයෙන්ම ලනුව කරන. ඒ නිසා එක චිත්තක්ෂණයක හෝ ඒ සතිය පිහිටුවේ එකන දන්නවනම් මට ව්‍යසන තියෙනවා මට හිතවිලි එනවා මට සද්ද ඇහෙනවා මට වේදනා තියෙනවා. නමුත් වේදනා තියෙන බව දන්න සතිය වලක්වන්න පුළුවන් බලයක් මේ ලෝකේ නැහැ. මම තා පැත්තකින් ඒක කියන්නම් ඒක හුඟක් දෙනෙක් කියාවේ ඒක ආදුනිකට කරන්න බෑයි කියලා. නමුත් මේ සතියේ නෑ එහෙම එකක්. නිකමට හිතන්න තමන්ට හොඳටම තද්ද බල රාගයක් ඇවිල්ලා තියෙනවා කියලා. නැත්නම් අපි කියනවා හොඳටම 99ක් රාගේ. නමුත් රාගයෙන් ඉන්න බව දැනගන්න පුළුවන් නේ. මට දැන් රාගය ඇවිල්ලා තියෙනවා කියලා. එහෙම නැත්නම් හොඳටම තරහ ගිහලා කවුරු හරි මරණ තරම්. නැත්නම් තමන්ට වහ කන තරම්. ඒ බවට ආවට පස්සේ දැන් මට ද්වේෂය තියෙනවා කියලා දකින්න පුළුවන් නිසා තරුවත්යන්සේ නොකිය මතක් කරනවා රාගය කොච්චර කොච්චර වළක්තුණක් 99 ඇතුණත් 101ක් වෙන සතිය වහන්න බෑ 99ක් රාගේ. සතිය නැගී හිටිනවා. රාගේ මට තියෙන දැන් රාගය කියලා දාන්නවා. මට තියෙන ද්වේෂය කියලා දාන්නවා. එතකොට බලන්න 99ක් ද්වේෂයට වැඩිය 101ක් වෙන සතිය බලවත්. නමුත් අපි හැම වෙලාවෙම රාගය ගැන චෝදනා කර කර ආණ්ඩ ආණ්ඩා ඉඳ ඉඳ කවදාක සත්‍ය ගැන කතා කරන්නෙත් නෑ අගේ ආඩම්බරයකුත් නෑ එතකොට රාගෙම තමයි රාගෙටම තමයි උදව් වෙන්නේ පොහොර වැටෙන එතකොට අපි මාර පාක්ෂික වෙනවා කෙලස් පාක්ෂික වෙනවා අපි කවදා හරි මෙච්චර රාගෙ තියෙද්දිත් මට සතිය පිටවන්න පුළුවන් මෙච්චර ද්වේෂෙ තියෙද්දිත් මට සතිය පිටවන්න පුළුවන් බඩගිනි තියෙද්දිත් පුළුවන් සද්දහෙද්දිත් පුළුවන් කියලා හැකි සංඥාව ගත්ත දවසේ ඒ යෝගාවචරයට එන හැම කරදරයකදීම බලනවා කරදරේ හැබැයි ව්‍යසනය හැබැයි දුක හැබැයි දුක දුක බව දැනගන්න පුළුවන් ගතිය වළක්වන්න කාටවත් බෑනේ අන්න ওই විදිහට මේ අගයන් ආඩම්බරවල පුංචි වෙනසක් ඇති කරගත්ත ගමන් ඒ කිනාට තියෙන මේ ලෝකයා මෙව ලොකු කරගෙන මෙව ගැන කතා කර කර මෙව ගැන වචන දොඩවරුවා අපරාධ කෙලෙස් මාර්ගපාක්ෂික වෙනවා අපරාධ කෙලෙස් පාක්ෂික වෙනවා මේ ලස්සන සුන්දර ධර්මයේ සතිය අප්‍රමාදයේ ඒ යෝගාවචරය අතින් ගිලිනවා ඒ තාක්කල් භාවනාවේ දියුණුවක් එන්නේ ඒ නිසා භාවනා කරලමත් බෑ මුදට බනහන්න මුදට කල්පනා කරන්න ඕනේ මේ කියන දේවල් මේ සාන්දෘෂ්ටික දෙයක්ද එහෙම නැත්නම් නිකන් බුදුහාමුදුරු කිව්ව නිසා ගෞරවයෙන් අහනවද කියලා කිව්ව නිසා ගෞරවයෙන් අහන එක සද්ධාවක් තමයි නමුත් මේක අත්හදා බලන්න පුළුවන් මේක කර බැලිය කර බලන්න සද්දයක් සද්දාවක් ඇති වෙනවා කර බැලුවට පස්සේ පේන්න පටන් ගන්නවා ඉඳගත්තර පස්සේ මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක දැනගන්න එක වළක්වන්න මායයට බෑ බ්‍රහ්මයට බෑ දෙවියෙකුට බෑ කතෝලිකයෙකුට බෑ මුස්ලිම් මිනිසෙකුට බෑ ඉතින් කවුද ඉන්නේ අපේ ශාසනයට බාධා කරන නමුත් ඒක ඒක ශාසනයේ බව දන්නේ නැත්නම් ඒකට එන පුංචි කැසට කිඹිස්සට චෝදනා කරනවා නම් කවදාකවත් සතිය නැගිටවන්න බෑ ඒ කියන්නේ සතිය නැති නිසා නෙවෙයි අපි සතියට නිසි තැන දෙන්නේ නැහැ. අපි ඒ වෙනකොට කෙලෙසයකට නිසි තැන දෙනවා. ඒක මහලු කරලා කතා කරනවා. මෙච්චර වඩා ගත කරන සතිය දන්නේ. ඒ නිසා සරුවචන් වහන්සේගේ අපිට මම හිතන්නේ හෙට සාකච්ඡා කරන්න පුළුවන්. සරුවචනන්සේ පෙන්ලා දෙන්න හදන්නේ මිනිස්සෙක් manussකමේ වටිනාකම දන්නේ නැහැ. සද්ධර්මය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලය කියන එක දන්නේ නැහැ. අපිට මේ අහකන දිවනාති තියෙනවා ක්ෂණ සම්පත්තියක් තියෙනවා කියලා දන්නේ. කල්යාණ මිත්‍රත්වයක් තියෙනවා කියලා දන්න. ඕනනම් පැවිදි වෙන්නත් පුළුවන් බව දන්නේ නැතුව මේ ඩොලර් එක ගණන් ගියයි කියලා අල්ලපු රටේ සුළුසුණුකක් ආවයි කියලා අරයාගේ මෙයාගේ දේවල් අල්ලගෙන පුදුමාකාර කතා ගොඩනගා ඉන්නවා. ඒ බඳිවට අනික් අයත් ඒ ඒ අවුල් පාසෙම ඒ වියවුලෙම ඇලි ගලි වාසය කරන්න පුදව් කරනවා. ඒ නිසා මෙහි ආවට පස්සේ මේ භාවනා කරන්න ආවට පස්සේ අපි උත්සාහ කරන්නේ හැකි සංඥාව පුළුවන් කියන හැඟීමෙන් එක චිත්තක්ෂණයක් මුළු පරියන්කක පැයක එක චිත්තක්ෂණයක්වත් මම දැන් මෙතන සුවසේ වාඩි වෙලා ඉන්නවා. වැරදිච්ච චිත්තක්ෂණ කෙල කෝටි ගැන කතා කරන්න යන්න එපා. හරිය එක විතරක් කතා කරන්න එදාට හැකි සංඥා වෙනවා. කමඨාන් සුද්ධ කරන්න ගියාම උඟ දෙනේ කණපින්දක් ගන්නවා. ඒ ඒ සතිය දන්නේ නැතිකම නිසා අප්‍රමාදය දන්නේ නැති නිසා කන බින්දම වුණත් දුක් ගැනවිල්ල වුණත් සතියට දාලා කතා කරොත් එයාට කියන්න පුළුවන් මම පරියන්කේ ඉන්නකොට මට හොඳට මම දැන් මෙතන ඉන්න බව තේරෙනවා මට ආනාපානේ සමාහට පේනවා මං ආනාපානේ බලන්නේ දකුණු කකුලේ මට පුදුමාකාර වේදනාවක් එනවා ඒක කපන්න වගේ ඒක පුච්චන්න වගේ ඒක අනින්න වගේ ඒක තීරෙද්දක් මෙරිකන්නා වගේ. එහාට දුවනවා මෙහාට දුවනවා කියලා අර වේදනාව ගැන බොහෝම ලස්සනට ක්‍රිකට් බලලා ක්‍රිකට් කමෙන්ටරි එකක් දෙන්නා වගේ වේදනාව ගැන කියන්න පුළුවන්. තැවෙන්නේ නැතුව. ඉතින් මේ වේදනාව ගැන පුළුවන් අල්ලපු ගෙදර කෙනා කකුලේ වේදනාව එහෙම කියන්න බෑනේ. ඊයේ වෙච්ච වේදනාව ගැන ඔහොම කියන්න බෑනේ. එන්න තියෙන වේදනාවක් ගැන කියන්නත් බෑනේ. මේ වේදනාව ආවට පස්සේ ඒක සතියෙන් හොඳට බලලා පරීක්ෂණයක් කරලා වාර්තා කරන විද්‍යාඥයෙක් වගේ මේ වේදනාවේ ස්වභාවය කියන්න පුළුවන් නේද නිවන් තමයි. අනේ මට කකුලේ අමාරු කොහොනේ මට භාවනා කරනවා නේ නොදකින් කී කිය කියන්න ගත්තොත් ඒක නිකන් වල්පල් කතාවල් විතරයි. කමේ සොටේ කතාවල් විතරයි නිසා Taman අත්දකින ප්‍රත්‍යක්ෂ කරන ඕනම දෙයක් ඇති හැටියෙන් වාර්තා කරන්න පුළුවන් නම් ඇති හැටියෙන් දැක්කාගෙන සාක්ෂිය ලැබෙනවා. ඇති හැටියෙන් දැක්කා නම් ඇති හැටියෙන් වාර්තා කිරීමෙන් ඒ දැකපු දෙයට ගරු කිරීමක් කරනවා. නිසා ඇති ඇටියට වෙච්ච ගමන් සියල්ල සද්ධර්මේ බාටපත් වෙනවා. ඇති ඇටිය ප්‍රතික්ෂේප කරගමන් සියල්ල අධර්මේ බාටපත් වෙනවා. ඇති ඇටි ඇති ඇටියෙන් ප්‍රකාශ කරන මනුස්සයා සත්පුරුෂයෙක් බාටපත් වෙනවා. ඇති ඇටි විකෘත කරන මනුස්සයා අසත්පුරුෂයෙක් වෙනවා. ඇති ඇටි ඇති ඇටියෙන් කියන්න මනුස්සයාට කල්යාණ සත්පුරුෂයයි කියලා කියනවා. කල්යාණ ධර්මයක් වෙනවා. ඒ දේ මට වෙන්න ඕනේ මේකයි. නමුත් ආවේ මේකයි කියලා ලැබිච්ච දෙයට ද්වේෂ කරමින් ලැබිච්ච නැති දෙයක් පතන එක අකල්යාණ ධර්මයක් වෙනවා. ඉතින් මෙන්න මේ ටික ඉස්සරහට තියෙන විස්තර නැතුව මේ ටික අපිට මේ දවස් දෙක ඇතුළත මේ රිට්‍රීට් එක ඇතුළත උරගාල බලා ගන්න පුළුවන් නම් අපේ නිස්සාරණවනේ પરමාර්ථය ඉෂ්ට වෙනවා. අපි කාටවත් සෝවන් සාතික දෙන්න ඕන කරමුත් නැහැ. අභිඥා දෙන්න ඕනකමකුත් නැහැ. ධ්‍යාන දෙන්න ඕනකමකුත් නැහැ. විපස්සනා ඥාන දෙන්න ඕනකමකුත් නැහැ. ඒවා සේරම කාඩ්බෝඩ් ඔටුනු විතරයි. අපිට කවුරක්වත් රජ කරවන්න ඕනේ අපිට ඕනේ ඇති හැටිය පෙන්වන්න. මේකයි සත්‍යය. මේකයි සතිය. මේකයි අප්‍රමාදය කියලා. අන්න ඒ දේ කරන කෙනාට තේරෙනවා මට මේ කාලේ තේරෙන කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ කාලේ වැහිච්ච දෙයක් ඒ නිසා අනේ මගේ වටිනා කාලේ ඉක්මවන්න ඉස්සර වෙලා මට සත්‍ය පිහිටව ගන්න ලැබේවා. භ්‍රමචරය රැක ගන්න ලැබේවා. යෝනිසෝ මනසිකාරේ පහළ වේවා. සතිය අප්‍රමාදේ ඇති කරගන්න ලැබේවා කියන එක තමයි සමිද්දි ස්වාමීන් වහන්සේ ওই దేవතාවට කතා කරේ. ඒ නිසා අපි ළඟට කෙලෙසයක් එනකොට එන්නේ దేవතා ස්වරූපේ. එතකොට හොඳටම ටොක්ක්ක් කනලා කියන්න ඕනේ. ඔබ දැනගනින් උඹ ඇවිල්ලා ඔය අනුකම්පාවෙන් මෛත්‍රියෙන් කතා කරාට මට තේරෙන්නේ නැහැ කොයි වෙලාවෙ මැරෙයිද කියලා. ඒ නිසා මම කලියුත්තයි මේ කරන්නේ. මේක අද්දුටුව ප්‍රත්‍යක්ෂයක්. ඔබ දෙන්න හදන කාමේ බුදුරජාණන් වහන්සේකින් බහු ආදීනව කියලා තියෙනවා බහු පායාස කියලා තියෙනවා බහු දුක්ඛයි කියලා තියෙනවා ඒ නිසා මම ඔක කාලා තියෙනවා මම දැන් මේ සාන්දෘෂ්ටිකත්වයට යනවා කියලා ඉන්නකොටම දේවදාර හොම්බකට රිවර්ට් වෙන්න එකක් ගහන්න පුළුවන් අපි එමනේ දේවතා එනකොට පාවඩ එලලා වැඳලා අර කියන කුණුහරුප තේරම සම්බපත්ති රෝල ලියලා සුරේකට ගැට ගහලා අතෙත් ගැට ගහගෙන ඉන්නවා අම්මේ දෙයියෝනේ කිව්වේ මොන තරම් අමනද කියලා බලන්න අපි බුදුහාමරෝ දේවාති දේවයි. අපි බුදුහාමද බ්‍රහ්මාති බ්‍රහ්මයි. ඉතින් මේ ලැබිච්ච මනුසාත් භාවයේ මේ විදිහට තුච්ච විදිහට පහත් විදිහට කරන්න ගියොත් දේවතාවොත් අපේ ඔලුවට අත හොදනවා. පුංචි කලහල කන්නේ බෑ. මේ මිනිස්සුත් ටිකක් පින් කරපු ඇත්තෝ. නේද අපිට වගේ කරන්න බෑ. අපි ඊටදී බොහෝම ඉහළ මට්ටමේ කරන්න අපි කරන්නේ සාන්දෘෂ්ටික ධර්මයක් එක්ක දෙවිවරු හරියි ඊර්ෂ්‍යා කරනවා මනුස්සයාට හම්බෙලා තියෙන මේ අවස්ථාව. මේ මිනිස්සයා පින් කරනවා දිවි ලෝකයන්. අනේ මෙහෙමත් අමනකම්. අනේ මෙහෙමත් නොදනුවත්කම්. මෙච්චර මේ සරුවච්චන් වහන්සේ ඉන්න සද්ධර්මයක් තියෙන සාසනයක් තියෙන කාලේ. ඒ නිසා අපි පුළුවන් තරම් ඇස් දෙක පාද ගන්න ඕනේ. පාදගෙන කල යුත්ත කරන්න ඕනේ. කල යුත්ත නම් එලබ සිටීමයි අප්‍රමාදයයි සතියයි නැත්නම් අපි සාමාන්‍යයෙන් කියනවා නම් මේ වර්තමාන මොහොතේ මම දැන් මෙතන ඉන්නවා. ඒකේ මං උදාහරණයක් වශයෙන් ගත්තේ ඉඳගෙන කරන භාවනාව. සක්මන් කරනකොට මම මේ සක්මන් කරනවා. මම මේ පලා ලියනකොට මම පලා ලියනවා. මම පොල් ගන්නකොට මම පොල් ගන්නවා. මම ඉදිරිය බලනකොට මම ඉදිරිය බලනවා. පැත්ත බලනකොට පැත්ත බලනවා. වැසිකිලි කරනකොට වැසිකිලි කරනවා. කැසිලි කරනකොට කැසිලි කරනවා කියලා. ඒ ඒ තැන ඒ චිත්තක්ෂණේ හිත ගන්න පුළුවන් නම් ඉතින් වෙනමම භාවනා මධ්‍යස්ථානෝ ගිහලා ඉඳ ගන්න ඕන කමක් නැහැ. ගෙදර ගියාට පස්සේ වුණත් ඒ ගත්ත සතිය දිගට පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා සීල දිනාට මේ කාරණා කාරණා වටහාගෙන, දිරවගෙන හම්බ වෙන හැම ඉරියව්වකදීම හම්බ වෙන හැම චිත්තක්ෂණයකම ආව වෙන හැම බාධාවකදීම මේ සතිය ඉදිරිපත් කළා. මේ බාධක ධර්මය ඇති හැටියේ දැක ගන්න ලැබුණොත් මේ සමිද්දි ස්වාමීන් වහන්සේ අපිට මේ සූත්‍රය හරහා දේශනා කරන්න හදන පණිවිඩය අපිට sannivedane වෙයි. එසේ sannivedane පිණිස මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා. ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.